ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද රැස්ුණේ අපේ 76 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව සඳහායි ඔබ සම්මත වර්ෂයෙන් 2014 අගෝස්තු මාසේ 5 වෙනිදා සියලුම දෙනා ඒ ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරය පවතුමු.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 මේක සංග්‍රහ වෙලා තියෙන්නේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකාය පොතේ උපරිපන්නාසකේ. ඉතින් මේ සූත්‍රයේ සරුවචනාංශේ සත්පුරුෂ අසත්පුරුෂ භාවයේ සඳහා හේතු වෙන ධර්ම කොටස රාශියක් පෙළගස්සලා තියෙනවා. ඉතින් ආරම්භයේ ඊටාම කාටත් පැහැදිලි, බොහොම සරල බොහොම ආචාර ධර්ම වලට ගැළපෙන සදාචාරයට බලපාන ජන විඥානයේ තියෙන කාරණා. ඒ වගේ සරල තැනකින් පටන් අරගෙන ක්‍රමයෙන් ඊටාම සියුම් තැනකට යනවා මොනම කෙනෙකුටත් හිතා ගන්න බැරි ගැඹුරකට අඳ ගන්න යනවා. ඉතින් මේක තමයි සර්වචත්තනාංශයේ ගොරෝසු ඕලාරික තැනකින් පටන් අරගෙන නිවනින් කුළු ගන්වන දේශනා විලාසය. ඒකේ පටන් ගන්න තැන කාටවත් තේරුම් ගන්න අමාරු නෑ. ඒ තැනින් පටන් අරගන්නේ කවුරුත් මේ පෙරහැරට සම්බන්ධ කරගන්නයි. සම්බන්ධ කරන ක්‍රමයෙන් ටික ටික ගැඹුරු කරන යනකොට ඕන කට්ටිය හැලෙන්න පටන් ගන්නවා. මුග දෙනකොට ඒ ගැඹීරත්වයට ය아가න්න බැරි වෙනවා. නමුත් ඒ කෙනාට ආයේ මුලට ගිහිල්ලා මුල ඉඳලා ආයේ මේ කියාගෙන දේ අහගෙන આવොත් තව ටිකක් ගැඹුරට යන්න පුළුවන්. එතන ඉඳලා ආයේ මුලට ගිහිල්ලා ආයෙත් කියාගෙන આવොත් හතර සැරේ 10 15 සැරේ මුල් මුල් කොටස අවබෝධ කරනකොට අමාරුවෙන් චිත්ත බෙහෙතක් බොන්න වගේ අමාරුවෙන් ඊගාට තියෙන කොටස් අවබෝධ වෙන්න වෙන්න ඒ පුද්ගලයාගේ සම්පූර්ණ චරිතේ සම්පූර්ණ රුචි අරුචිකම් සම්පූර්ණ ඇබ්බැහි ටික සම්පූර්ණ සංසාර පුරුදු වෙනස් කරන්න පටන් ගන්නවා. ඉතින් වෙනස් කිරීම පිටකිනකොට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ බණ අහලා ඒ බණවල තියෙන දේ අපි තිත්ත වුණත් මේ බෙහෙත බොන්න ඕනේ. බොහෝ දෙනා මේක ගරු කරේ නැතුණාට මගේ සුභදීත්‍ය මම පිටිසම දැනගන්න ඕන කියලා තේරෙන්න තේරෙන්න තමයි යා ඒක මුලින් ඉඳලා ඒක ආයෙත් හොයමින් අතගාමින් ඇසුරු කරමින් පරිචේත යන්නේ. ඒ නිසා ආරම්භයේදී අසත්පුරුෂ ධර්මයේ පෙන්නලා අර අසත්පුරුෂ ධර්මයේ හරහා සත්පුරුෂ ධර්මයේ පෙන්වනවා. ඒක පෙන්වන්නේ උසස් කුලයක පැවිදි වෙච්ච කෙනෙක්ගේ කතාවක් අරගෙන. ඒ උසස් කුලේ පැවිදි වෙච්ච කෙනා කියන්නේ කුලවන්තෙක්. උසස් කුලයෙන් පැවිදි වුණා කුලවන්තයෙක් පැවිදි වුණා ඉතින් අපි සාමාන්‍යයෙන් ගිහියෙක් පැත්තෙන් බැලුවොත් සාමාන්‍ය ප්‍රමාණය ඊට පේන උසස් කුලයක් ඊටම වටිනා දෙයක් කලාතුරකින් ලැබෙන දෙයක් පැවිද්ද ඊටත් වැඩිය දුර්ලභ දෙයක් නමුත් ਸਰවචනාදි කියනවා උසස් කුලෙන් පැවිදිච්ච ආසප්පුරුෂයයි කියලා කියනවා ඒ අසප්පුරුෂයයි කියලා කියලා ඇයි යාට මං අසප්පුරුෂයා කියලා කියන්නේ ඒකේනා මම ඇවිල්ලා උසස් කුලෙන් පැවිදි වෙච්ච කෙනෙක්. මෛත් එක්ක අනික් බණ භාවනා කරන සම්ප්‍රක්‍මචාරින් වහන්සේලා උසස් කුලේ ඉරයි නෙවෙයි. ඒ නිසා මේ පැවිද්දන් අතර මම උසස්. අනික් ඇත්තෝ පහත් කියලා Taman හුවා දක්වන anu එලා දකින මේ ගතිය ඇති සරුවචන්නාංශයට ඒක නා අසප්පුරුසයි කියන්නේ. එයාළඟ තියෙන අසප්පුරුෂ ධර්ම පාප ධර්ම කියලා සරුවචන්නාංශය පෙළගස්සනවා. පෙළගස්සලා ඒකෙම අනිත් පැත්ත ඒකෙම ප්‍රතිබිම්බයක් වගේ ඡායාවක් වගේ සර්වචනන්සේ පෙන්නනවා සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂෝච බික්කවේ ඉති පරිසංචික්කති සත්පුරුෂයා කල්පනා කරන විදිය මෙහෙමයි මහණෙනි කොහොමද උසස් කුලයෙන් පැවිදි නොවුනත් ඒ කියන්නේ කොයි කුලයෙන් පැවිදි වුණත් ඒකේන ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය කටයුතු කරනවා නම් ඒකේන සාමීච ප්‍රතිපන්නව කටයුතු කරනවා නම් අනුධම්මචාරීව කටයුතු කරනවා නම් ඒ කෙනාගේ ලෝභ ධර්ම අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ කෙනාගේ ද්වේෂ ධර්ම අඩු වෙන්න ඉඩ තියෙනවා. මෝහ ධර්ම අඩු වෙන්න ඉඩ තියෙනවා. උසස් කුලයේ ඉපදුණයි කියලා ලෝභ දෝෂ මෝහ අඩු වෙන්නේ නැහැ. පැවිදි උණයි කියලා ලෝභ දෝෂ මෝහ අඩු වෙන්නේ නැහැ. උසස් කුලයේ තියාගෙන පැවිද්දක් තියාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දෙන්න ඕනේ. සාමීච ප්‍රතිපන්න වෙන්න ඕනේ. ඔක්කොගෙම පොදු සංඝ සම්මුතියට එකඟ වෙන්න ඕනේ. අනුධම්මචාරී වෙන්න ඕනේ. පවතින සම්ප්‍රදාය අනුව යන්න ඕනේ. එතකොට යාගේ ලෝභ දෝෂ මොහ පරික්ඛයන් ගච්ඡති කියන්නේ ටික ටික අඩු වෙන පටන් ගන්නවා. ක්ෂය වෙන්න පටන් ගන්නවා. වැය වෙන්න පටන් ගන්නවා. විපරිණාමයටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට යා තේරුම් කරනවා උසස් කුලේ පැවිදි නොවුනත් මේ ගතිගුණ තියෙනවා නම් ලෝභ දෝෂ මොහ කටයුතු නැති කරන්න කටයුතු කරනවා යා කාගෙත් පූජ්‍ය පූජ්‍යත්වයට ලක් වෙනවා කියන. තියෙන තැනින් ඉස්සෙනවා. ඉන්න මට්ටමින් ඉහළ මට්ටමට යන මේක තමයි ආර්යත්වය කියලා කියන්නේ. පෘථජන කමේ ඉඳලා එnde ende ende ende උසස් කවුරුත් පූජ්‍යතරපත් කරන පසංසර සෝ තත් පුජ්ජෝ හෝති සෝ තත් පසංසිතෝ. පැවිදි උපවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු පිරිසගේ ප්‍රශංසාවට ලක් වෙනවා මොකද මේ පුද්ගලයා ඒ උප්පත්තිය කුලය පැවිද්ද පමණක්ම නෙවෙයි සලකන්නේ මේ ලෝභ දෝෂ මොහ දුරු කිරීම සඳහා පැවිද්දන් අතර තියෙන යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් යම් සාමීචක් අපි සංඝයා වඳින කොට වඳින්නේ සාමීච ප්‍රතිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියලානේ. ඒ සංඝයා බුදුහාමුදුරු ඉන්න කාලේ හිටපු ඒ ආචාර ගෝචර සම්පන්න ලජ්ජී කුක්කුච්චක යම් සංඝ පිරිසක් හිටියා නම් ඒ පිරිසකේ ಗುಣ පවත්වාගෙන එන පිරිසක් ඉන්නවා. ඒගොල්ල ලෝකය කොච්චර වෙනස් වුණත්, රට කොච්චර සංකර වුණත්, අනෙක් පිරිස් මොන විදිහට කටයුතු කරත් මේ පිරිස් ම සංකර වෙන්නේ නැහැ. යා ධර්මානුධර්ම කටයුතු කරන සාමීච ප්‍රතිපන්න වෙනවා. අපි ගත්ත සාමග්‍රියට, අපි ගත්තට එකඟතාවයට, අපි ගත්ත සමගි ධර්මයට පිටපත් නැහැ. අනුධර්මචාරී ධර්මානුකූලව කටයුතු කරනවා. ඒක නිසා මම ඒ ධම්මානුදන්න ප්‍රතිපත්තිය සාමීච ප්‍රතිපන්න අනුධම්මචාරී කටයුතු කරනවා කියලා එයා කටයුතු කරනවා සෝ පටිපදං යේව අන්තරං කරිත්වා උච්ච කුලීනත්ථාය නේවත්තු නේව අත්තානුක්කාන්තේති නෝපටංගම් පරං මම් බේති එයා ප්‍රතිපදාවම Tamange පණ වගේ සලකගෙන ප්‍රතිපතාවම අම්මා අප්පසේ සලකගෙන කුලවන්තකම නිසා කවුරුවක්වත් උසස් කළ සලකන්නේත් නැහැ Taman උසස් කරලා සලකන්නෙත් නැහැ. කාටවත් සලකන්නෙත් නැහැ. කවුරුත් පහත් කරලා සලකන්නෙත් නැහැ. එයා සලකන්නේ ප්‍රතිපදාව තමයි මේ ශාසනයේ තියෙන කුලේ උසස්කම. ප්‍රතිපදං පටිපදං ඒව අන්තරං කරිත්වා නේව උච්ච කුලීනතාය අත්තානුක්කං දේශිනෝ පරමම් බෙහෙති. තමන් උසස් කළ සලකන්නේත් නැහැ, අනුන් පහත් කළ සලකන්නේත් නැහැ. මේ කුලවන්තකම ප්‍රතිපදාව තමයි සලකන්නේ. ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ I am භික්කවේ සත්පුරුෂ ධර්ම. මේක තමයි මානේ සත්පුරුෂ ධර්මයේ. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනෙක් කොයි කුලෙන් ඇවිල්ලා පැවිදිලා හරි කමන්නේ භාවනා කරන කෙනෙක් ඒ සබේ තලයේ ඉන්නකොට ඒ සබේ මම ඇවිල්ලා පහත් කුලයේ කෙනෙක් මම ඇවිල්ලා සමාන කුලයේ කෙනෙක් මම ඇවිල්ලා උසස් කුලයේ කෙනෙක් ඒ අනුව ඒ යෝග පිරිස අතර භික්ෂු පිරිස අතර භික්ෂුණී පිරිස අතර ආචාර ධර්ම පාත්තන්න ගියොත් කවදාකවත් සීල සමාධි ප්‍රඥා පූර්ණයක් වෙන්නේ වෙන්නේ අර ගිහි ධර්ම වැඩේ. ගිහි අංගෙදී නේ කුරුවල් වෙච්ච, මෙට්ටයි වෙච්ච, කුණු වෙච්ච ධර්ම වැඩේනා මිසක්ක ශාසනයෙන් වෙන්නේ. ඒතකොට මේ එතෙන්ද එන පිරිසගේ අලුත් වීමක් වෙන්නේ නැහැ. අර gederin ගෙන ආපු කුණු කන්දල් වලටමයි සලකන්නේ. ඒක නිසා ඒකට සීලයක පිළිටන්න බෑ. ඊට සමාධියක පිළිටන්නේත් නැහැ. ප්‍රඥාව කියන අර සියල්ල අතර තියෙන manussකම මතු කරන ගතියෙන්නේ නැහැ. තාමත් අර gedirin ගෙන ආපු ගති පාවිච්චි කරනවා. එහෙම ලෝකේ තියෙන ඕනෙම සමාගමක ඕනෙම සමිතියක ඕනෙම පවුලක ඕනෙම ගමක ඕනෙම නගරයක දැන් බුදුහාමසෝගේ පිරිසට ඇතුළු වුණාට පස්සේ මේ විකාර කරන්න එපා. මේ විකාර කෙරුවොත් ඒ බුදුහාමරෝ ගහලා තියෙන අසත්පුරුසයි කියන නම තමයි බැජ් එක වගේ ඉල්ලගන්න වෙන්නේ. ඒව මොකුත් නැතුව තමන් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාව පුරන්න පටන් අරගත්තොත් ඒ ප්‍රතිපදාව නිසා යා උච්චතර බහත් කුලයේ කෙනෙක් වුණත් ප්‍රශංසාට ලක් වෙනවා පූජ්‍යත්වයට ලක් වෙනවා ඒ නිසා උප්පත්තියෙන් මොකා වුණත් ඒ කෙනාට ශාසනය සමානව දොර ඇරෙනවා ශාසනය ගියාට පස්සේ ඒ කෙනායි ලැබිච්ච ඇරිච්ච දොර ඒ හිත අලුත් කරගන්න හම්බෙච්ච අවස්ථාව තේරුම් ගන්න බැරි වුණොත් ඒක නම් තාමත් ඉන්නේ අර gedirin ගෙනාවු පුස්කාච්ච ධර්මත් එක්ක. ඉතින් ඒක එවකට ඉන්දියාව වැවිතිච්ච කුල ભેදයටත් ඒ වගේම මිනිස්සයා විසින් මිනිස්සයා පහත් කළ සලකන තුච්ච පහත් පාහර නොකෑමන දහපතුරා පට්ටබඳුරු ගතියටත් බුදුහාමසු ගහුව ගහිලා. ඒ කරන්න තමයි බුදුරජාණන් වහන්සේ උසස්ම කුලයේ ඉපදුනේ. උසස්ම කුලයේ ඉපදිලා රජකීය අතහැරලා පාත්‍රාණන් ගාකෑවා. හිඟාගාවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉහළම කුලයේ කරන කට්ටියක් දන්නවා හිඟන්න කරන දේ දන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහවල් ජීවන රටාව අහවල් වෘත්තිය දන්නේ නැහැ කියලා දෙයක් නැහැ. යම් කිසි කෙනෙකුට ඒ වගේ දෙයක් ඇතුව කතා කරන්න නම් යම් කිසි කෙනෙකුට ස්ථාවරයක් දෙන්න නම් විවස්ථාවක් පිළිටවන්න නම් මේකේ අත්දැකීම් සහිත කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒකට සර්වඥාන්සේ සාරා සංකේත කල්පලක්ෂයක් මහබෝසාන් වහන්සේ නමක් විදිහට මේ එකතු කරපේ වගේ ගැම්ම තමයි මේ පෙන්වන්නේ. ඒක නිසා අපි වෙනුවෙනුයි ඒ කියන්නේ manussකමට සලකන මිනිස්යා වෙනුවෙම බුදුහාමුදුරුවෝ මේ පාරමිතා පුරලා තියෙන්නේ. manussකමට සලකන මිනිස්යාට හිත අලුත් කරගන්නයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. එනතු මේ සමාජය අවශ්‍යගෙන සමාජයෙන් වෙඩි කණ්ඩ නෙවෙයි. එහෙම මේ සමාජ විප්ලවයක් සඳහා නෙවෙයි. භාවනා කරන කෙනාගේ හිත කොහොමද හැදෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපේ මේ භාවනා පිළිසේ මේ ඉන්න ඇත්තන්ගෙත් යම් හේතුවක් නිසා යම් කිසි කෙනෙකුට මේ බෙහෙදයක් වශයෙන් කුලේ සලකගෙන උසස් පහත් කම නිසා හිත්‍රිදීමක් හෝ මාඩම්බරයක් මහානක්කාරකමක් තිබුණා නම් ඔක්කොම රසපුරුෂකම කියන කුණු බාල්දියට දාන්න. ඊළඟ ඔක්කොම රසපුරුෂකම ඔටුන්නක් වගේ පළඳ ගන්න මල් මාලයක් විදිහට පළඳ ගන්න අපි බුදුහාමරගේ ශාසනය වැඩ කරන පිරිසක් ආන් මේ විදිහට කටයුතු කළොත් ඒක භාවනා කරන්න අතර සමගියට හේතු වෙනවා. සමග්ගානං තපෝසුකෝ. සමගිව්වන් අතර පමණමයි භාවනා සුඛයක් වෙන්නේ. එහෙම නැතුව මේ අඟ උස්සණ්ඩයි අඳුර පාණ්ඩයි කියා පාණ්ඩයි අඳුර පාණ්ඩයි කරන කට්ටිය අතරේ මොනම භාවනාවක්වත් නැහැ වැඩෙන්නේ අසත්පුරුෂ ධර්ම. පාප ධර්ම. නමුත් අපි හැම කෙනාගාම තියෙනවා. කිසිම කෙනෙක් ගාව නැහැ කියන්න බෑ. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ සමසේ සම ප්‍රතිපදාවක ඉඳලා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා පුරුණ අපි ආයතරේ එකිනෙකාට ඉඟි කෙරෙන වෙලාවල්, එකිනෙකාට කොනහන වෙලාවල්, එකිනෙකාට හිත රිදෙන වෙලාවල් එනකොට සමහර විට හිතා බලා කරනවා, සමහරට නොහිතා කෙරෙනවා. ඒ කොයි දේ වුණත් සමගිය කෙකලසෙනවා. සමගියට බාධා වෙනවා. එවැනි තැනක කවදාකවත් භවනාවක් කෙරෙන්නේ නැහැ. අපේ ওই පසුගිය දවස්වල තිබිච්ච සිවිල් යුද්ධේ තියෙන තාක්කල් රට දියුණු කරන්න බෑ. යුද්ධයක් තියෙන රටක් කවදාකවත් ආර්ථික වශයෙන් දියුණු කරන්න බෑ. යුද්ධේ නතර වෙච්ච ගමන් දියුණු වෙනවා කොයි නායකයා හිටියද? ඉස්ලාම අවශ්‍ය කරලා තියෙන සාමී. ඒ මත තමයි ආරක්ෂාව වෙන්නේ. ආරක්ෂාව මත ඉඳගෙන තමයි අපිට ඉස්සරහක් බලන්න පුළුවන් වෙන්නේ. අපිට ඇතුළත ආරක්ෂාවක් හිතට එන්නේ. ඒ ආරක්ෂක හිතේ විතරයි දියුණු සමීකරණ අපිට හිතට පහළ වෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි භාවනා කරන පිටිසතර මොනම විදියක හෝ ભેදයක් ඇති වුණොත් ඒක සංඝයා හතර ભેදයක් ඇති වුණොත් බුදුරණාහි ඒක මිනි වර්ණා කුසල කර්මයකට දාලා තියෙනවා. මොනම විදියක සංඝයා හතර ભેදයක් ඇති කරන්න යන්න බෑ ඒක කරන්නත් බෑ. ওই සුදුවන්දන කට්ටියට ඒක කරන්න බෑ. ඒකට පැවිදි වෙන්න ඕනේ. පැවිදුණොත් විතරයි සංඝ බේදය කරන්න පුළුවන්. කරන්න ගියොත් ඒ බරපතල අකුසල කර්මයක්. ඒක මොකද මේ සංඝයා මේ ඉස බාගෙන සිවුරක් පුරවන ඉන්නේ භාවනා කරන්නයි. ඒ භාවනා කරන හිතේ තුවාල තියෙනවා නම් පිටේ වනේ තියෙන මීම වගේ භාවනා කරන්න බෑ. ඒ නිසා අපි ළඟ තිබුණා නම් එහෙම යම් හේකින් උච්ච කුලීනතාවය නිසා ඇටුවම් බහැබි නැත්තම් නීච කුල භාවයක් නිසා ඇටුවම් බහරු ගති අපිට ඔක්කොට මේව විසිකොල්ල දාලා හිත අලුත් කරගන්න පුළුවන් සත්පුරුෂ ධර්මයක් වශයෙන් අපි සියලුම දෙනා එකම ප්‍රතිපදාවට යන්නේ මේ උච්ච කුලීනතාවය ලංකාව වගේ රටවල කොහොමදත් මුල් බහලා තියෙන දෙයක් ඒ උච්ච කුලීනතාවය හරහා සත්පුරුෂ භාවය අසත්පුරුෂ භාවය මේ විදිහට විස්තර කරන ਸਰවචනාංශය ඊගාවට මහා කුල භාවය කියලා ලොකු පවුලකින් ආපු කෙනා පොඩි පවුලකින් ආපු කෙනා හොඳට යමක් කමක් තියෙන නැත්නම් විතර නැහැ පිරිසක් ඉන්න කවටින් ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනා එතන කවුරක්වත් නැහැ අම්මා ඉන්නව එක්ක තාත්තා නැහැ එක්ක තාත්තා ඉන්නව අම්මා නැහැ අන්න ඒ අසරණ වෙච්ච පවුලකින් ඇවිල්ලා පැවිදි වෙච්ච එකනා කියලා ඒ දෙකොල්ල අතරේ පැවිද්දන්ගේ වෙනසක් සලකනවා නම් යා මහත් කුලේ කාපු කෙනා මෙයා පුංචි කුලේක මෙතන කුලේ කියලා කියන්නේ පවුල කියන අදහස විශාල පවුලකින් ආවත් පුංචි පවුලකින් ආවත් ඒ தත්ත්වේ නිසා පැවිද්දන් අතර නැත්නම් යෝගාවචරයන් අතර අපි අවස්ථාව හැටියට දක්වගත්තොත් ඒ විදිහ සැලකිල්ලක් තියෙනවා නම් ඒකත් ਸਰවඥාන්සේ සලකනවා අසත්පුරුෂ ධර්මය. ආපු පවුලේ තියෙන මහා තත්තකම මේ පැවිදුණාට පස්සේ එහෙ නැත්නම් මේ යෝගාවචර தත්ත්වයට ආවට පස්සේ ඒක බලපාන්නේ නැත්නම් මහා භෝග කුල ගොඩාක් භෝග සම්පatti තියෙන සිටු පවුලකින් රජ පවුලකින් ඇවිල්ලා tempat භාවනා කරනවා. ඉතින් මේ භාවනා කරන කෙනා අනික් කට්ටිය අතවැසන් විදිහට සලකගෙන එහෙම නැත්නම් අනික් කට්ටිය අපිට විතර යමක්මක් නැහැ. ඔය පින්ඳ පාතේ කරන්න ඕනේ කරන්නලා තියෙන්නේ යමක්මක් නැති නිසා හිඟාන කන්නේ මම කරුපයි හෝටලෙකින් කෑම එකක් ගෙනාන කන්න පුළුවන්. මොකද මං ඇවිල්ලා තියෙන්නේ උසස් කුලයකින්. ওই පාංශ කුල සිවුරු දරන්න හිඟන්නෝ මට චැලෙන්ජර් සිවුරු ගන්න පුළුවන්. මට ඕන කෙනෙකුට අරන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගල්ලෙන් වල වාසය කරන්නේ ගස්සට වාසය කරන්නේ යමක් අවන් ගති මිනිස්සු මට මහල් ගෙවල් වල ඉන්න පුළුවන්. මට හතර ඇඳපු ගෙවල් වල ඉන්න පුළුවන් කියලා ඔය සිංහල බෙහෙත් පොන්නේ යමක් කමක් නැති මිනිස්සු අපි යන්නේ අහවල් හොස්පිටාලට කියාගෙන පැවිද්දන් අතරත් ඔය පාහර ගතිය දිනවා. අපිට ඇවිල්ලා අපිට සලකන්න දරුවෝ ඉන්නවා. account එකේ සල්ලි තියෙනවා. මහා භෝග තියෙනවා කියලා කල්පනා කරන්නේම අර ගිහි පාහරකට. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට උසස් තැන් වලින් ගෙනලා කාලා හොඳ බෙහෙත් බොන කට්ටිය කලින් මැරෙනවා. ඒක ඉතින් දැන් ප්‍රසිද්ධම දෙයක්. සාමාන්‍ය කැලේ කොලේ කන මිනිහා ටිකක් කල් ජීවත් වෙනවා. ඒ මහාන් තත්ත්ව කුල කට්ටිය කන්නේම වස. මහාන් තත්ත්ව කුට්ටිය බොන්නේම වස බෙහෙත්. ඒ ඒගොල්ලන් හම්බෙලා තියෙන වෙනම අකුසල කර්මයක් ඒක. නමුත් ඒ ගන්ධත්තාරේ මේ පැවිද්දට ගත්තට පස්සේ ඒ ගන්ධත්තාරේ භාවනා මධ්‍යස්ථාන ගත්තට පස්සේ ඒ ගන්ධත්තාරේ මේ පින්ඩපාත යනකොට සීනාසන බෙදනකොට ගත්තොත් කරන්න බෑ. ඒ නිසා අපි දන්න විදිහට නම් මහා භෝග කුලයක උපදින්න විශාල පිනකට. රජ කුලයකට නැත්තම් සිටු කුලයක උපදින්න අපි දානයක් දීලා පිනක් කරලා අපි ප්‍රාර්ථනා කරනවා අපිට මතු භවයේ සීතු තනතුරක සීතු කුලයක රජ කුලයක ඉපදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක ප්‍රාර්ථනා කරලා ලැබුණයි කියලා හිතමු. ලැබුණට පස්සේ ඒ මතිවට ඒක අතහැරලා කියලා පැවිදි උනායි කියලා හිතමු. තාමත් ඕවා කල්පනා කරනවා නම් ඒ ලැබිච්ච ඔක්කොම අතිරේක ලාභ ටික අසත්පුරුෂ භාවයේ පිණිසීචනවා. ඒ ලැබිච්ච හැම වාසියම බුදුරජාණන් කියන පාපේ පිළිසිතනයි කියලා. ඒ නිසා ඒව හිටින්න ඕනේ. එහෙම නැත්නම් ඒ ಗುಣ ඒව අලංකාරයක් වෙන්නේ ගුණවතෙකුට විතරයි. ගුණවතා දන්න ඕව ලව්ව මහා භෝග කුල භාවය, මහා උච්ච කුල භාවය, මහා කුල භාවය කාටවත් පෙන්වන්න යන්න හොඳ නැහැ. පෙන්වන්නේ මොකක් හරි අඩුවක් තියෙන කෙනෙක් තමයි. ඒ අඩුව නිසා එයා තමන්ගේමොත් ධර්මයට නොයන වැඩ කරනවා අනුන්ටත් දෙහියට කැපෙන වචන කතා කරනවා දෙහියට හැපෙන වචන කතා කරනවා ඉඟි කරනවා කොනහනවා ඉතින් අන්නෙවෙනි ගති බුදුරජාණන්සේ එnde ඉස්සෙල්ලම පෙන්ලා දීලා තිනවා මහා භෝග කුල භාවයට යන්න එපා උලාර භෝග කුල කියන උදාර විශාල භෝග සම්පත්‍ය ඇති ලොකු පවුලකින් ඇවිල්ලා පැවිදි වුණත් ඒ ඒ වචනවල විශේෂණ පදවල බරපතලකම වැඩි වෙන්න වැඩි වෙන්න අසපුරුෂකම වැඩි වෙනවා විශේෂණ පද පුංචි වෙන්න පුංචි වෙට අසත්පුරුෂ ගති නැතුව නැත්නම් ඒ වගේ නෙවෙයි කියලා කැපෙන්නේ අවශ්‍ය කරලා තියෙන මේ සීල සමාධි ප්‍රඥායි ඒක නිසා උසස් කුලෙන් ආවත් පහත් කුලෙන් ආවත් Taman සීලක පිහිටන්න ඕනේ ඒ සීලෙන් අදහස් කරන්නේ කය වචන දෙක හික්ම ගන්න එකනේ එහෙම නැත්නම් කයෙන් සිදුවෙන දුෂ්චරිත නොකර සිටීමට ගන්න අධිෂ්ඨානේ සතුම් මැරීමෙන් හොරකම් කිරීමෙන් සහ කාමීත්‍යචාරය කිරීමේ ඒ වගේම වචනයෙන් බොරුවෙන් කියලමින් හිස් වචනෙන් පරස වචනෙන් සිදුවෙන මේ අකුසල් හත නෙමෙතන ගණන් ගන්න තියෙන්නේ. ඉතින් ඔය උස්සස් කුලයෙන් පැවිදි වෙච්ච කෙනාට මහා කුලයෙන් පැවිදි වෙච්ච කෙනාට භෝග කුලයෙන් පැවිදි වෙච්ච කෙනාට උලාර භෝග කුලයෙන් පැවිදි වෙච්ච කෙනාට තමන්ගේ පුරාජේරුව කියලාම ඉවරයක් නැහැ. ඇත්තටම මේ කෙනෙක්ගෙන් අකුසල් සිදු වෙන්නේ කායිකව නෙවෙයි. වාචසිකව. කියා බණ්ඩ ගිහිල්ලා. අද විශාල පිටසක් අපායේ ඉන්නවනම් අපායේ ඉන්නේ කටවරද්දාගෙන. අපෙන් කායික අකුසල් වෙන බොහොම අඩුයි. මනසෙන් වෙනවත් බොහොම අඩුයි. 50කට 70කට වැඩි අකුසල් වෙන්නේ වචනේ. අපි අර gederin ගේන දේවල් මේ කියා පාන්න ගිහිල්ලා. එහෙම නැත්නම් කාට හරි ඉඟි කරන්න ගිහිල්ලා. එහෙම හරි කාට හරි දෙයියට හැපෙන වචන කතා කරන්න ගිහිල්ලා අනවශ්‍ය වෙනවා. ඒ නිසා යම් හේයකින් සත්තු භාවනා කරොත් තුන් නිවන් දකින්න මොකද උන්ට කතා කරන්න බෑ. බොහොම ලේසි සත්තුන්ට නිවන් දකින්න. වෙලා තියෙන්නේ සත්තු අතර බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ මිනිස්සු අතර. මිනිස්යාට බැරි එකම හේතුව මේ කටවට කර වැට බඳින්න බැරිකම. වැඩේම කියාපාන. අන්ධහැරේමයි. මොකක්වත්ම නැව කියාපාන කෙනාට තියෙන්නේ අර තමන්ගේ පූචානම කියාගන්න පුරාජේරෝ කියාගන්න වෙලාවක් නැහැ. ඉතින් හරිය ලේසි භාවනා මධ්‍යස්ථාන වලට ආපුවාම ඇති වෙන්න කයිවාරු කෙලින්න පුළුවන්. සිල් ගන්න පන්සලට ගියාට පස්සේ පට්ටන්දරේ සේරම දිගාරිනවා. අල්ලගෙන මේ ජාතක පොත කියවනා වගේ තමන්ගේ ජාතකය කියවනවා. මම මෙහෙමයි, අපේ පුතා මෙහෙමයි, අපේ වයි නෝනගේ පුතා මෙහෙමයි, අරකයි මේකයි. ඉතින් දැන් මල ගෙදරකට ගියත් අර මැරෙන්නේ මිනිහට නැගිටින්න හිතනවා මේ ඉන්න කට්ටියගේ පට්ටන්දරේ කියනවා එහෙනකොට ඒ මිනිසා දන්නවනම් අම්මපා මැරෙන්නේ මේ මේක අර මිනිහා මේ මිනි පෙට්ටිය මේගොල්ලෝ කියව ගන්න. ඔසුත් මේ අපේ ආම්සු කෙනෙක් කියනවා හිටපු ආම්සු කෙනෙක් යම් හේයකින් මේ අනාථපිණ්ඩික හිතතුම මැරුණා නම් මරණ දැන්නීමට කියන්න තියෙන්නේ ලොකුතෝ පහසු භද්‍රාසෝවාන් දෙවෙනි තුව චූල සුභත්‍රාව සෝවාන්. ඊගාවට හිටිය සුමනාව සකදාගාමි. ඊට පස්සේ කාල හිටපුත් සෝවාන්. මියගේ උපාසක අනාථපිණ්ඩික වරහන් ඇතුළේ සෝවාන්. දැන් කොහෙ තියෙන්නේ? UK, USA, Canada. අයියෝ. ආමතුරුගේ නම ලියන්න half sheet එකක්මදී. මුලටයි අගටයි එකතු කරලා තියෙනවා. ඒ ඒක හාමුදුරුවෝ කියන නම එහෙම තියෙද්දි බුදුහාමුදුරුවෝ කියන්නේ ලියන්නේ බුයන්න දුයන්න අල්නයන් බුදු මොකක්වත්ම නැහැ. බුදුහාමුදුරුවෝ නම ලියන්නේ දැන් ওই හාමුදුරුවන්ගේ බප්පනේ බුදුහාමුදුරුවෝ. ඔය ඔක්කොම පට්ටන්තර ලියන්නේ බෑ. ත්‍රිපිටක ධාරේ විචිත්‍ර ධර්ම කතික ධර්ම භාණ්ඩාගාරික ඔක්කොම දීපු කෙනා. මොකුත් නැහැ. ඊට පස්සේ උපාලි මහරහතන් උපාලි එච්චරයි. දැන් ඉන්න කෙනෙක්ගේ නම ලියන්න ගත්තාම ඕගොල්ලෝ hina වුණාට ඕගොල්ලොත් එච්චරයි. ඒක කියා ගන්න තමයි දැන් ගෙදර ගිහිල්ලා සෝවාන් කියා ගන්න ඔය නටන්නේ. එහෙනම් දැන් පළවෙනි ධ්‍යානෙ අරගෙන ගෙදර ගියා කියන්නේ. දැන් අඩුවම ගානේ සංඛාරූපේක්ඛා ඥානෙවත්. නැත්නම් අඩුම ගන්න මේ නාම රූප පරිච්ඡේ ඥානවත් gedට ගෙනියන්නේ පුදුමාකාර ඕනකමක් තියෙනවා. ඒවට අපි එනවා ඇත්තට ඉස්සරහට එන්න වෙනවා. ඒත් අසත්පුරුසයි කියලා බුදුහාමුදුර කට හොදලා කියනවා. ඇත්තටම ලැබුවත් අසත්පුරුසයි. වෙන මොකක්වත්ම නිසා නෙවෙයි අඳුරේ ඉඳලා. වෙන මොකක්වත්ම නිසා නෙවෙයි මේ කියාපෑම නිසා. මේ මොකක්වත්ම නිසා නෙවෙයි මේ අනුන්ට උවා දක්වන ගතිය නිසා. ඉතින් උඟ දෙනකොට තියෙන ඉතින් තියලා උවා දක්වන්න බැරි නම් මොකටේ යෝග ඉතින්? එකම දේ ඕනකම තියෙන මේ අඳුරේ ඉතින් බුදුහාමර කියන්නේ ඔක්කොම ලබාගනින් අන්ධහර පාන්න එපයි කියලා. ඉතින් එතකොට උඟ තැනෙක් බුදුහාමසෝ තරණ යන්නේ. ඒකට වෙන කෙනෙක් හොඳයි. එහෙම නැත්නම් බුදුහාමසෝ සරණ ගියත් බුද්ධ ආගම සරණ යනවා, බුද්ධ ධර්මයේ සරණ යන්නේ. බුද්ධ සමය සරණ ගියාම අපිට ඔය අන්ධහර පාන්න තියෙන ගතිය නැති වෙනවා. අන්ධහර පාවොත් ලකුණු කැපෙනවා, අසත්පුරුෂ වෙනවා. ඒක නිසා මේ කියන උච්ච කුල, මහා කුල, භෝග කුල, උච්ච භෝග කුල, උලාර භෝග කුල කියන ඔක්කොම අපිට කියත හැකි පෙරකල කුසල කර්ම නිසා කෙනෙකුට හම් වෙන භව සම්පatti, උපදී සම්පatti ඒවා බුදුරජාණන් වහන්සේ මේ ශාසනය කියලා සඳ පාවිච්චි කරන්නේ නැහැ. තියන්නෙත් නැහැ කාටවත්. යම් කිසි කේතියේදී මේ බුදුහාමතුම මෙහෙම සප්පුරිස සූත්‍රයක් දේශනා කළා තියේදිත් කරනවා නම් ඒ කෙනා දිහා පහත් කළ බලනවා. ධර්මය දන්න කෙනා, විනය දන්න කෙනා, ශාසන කෞරවයක් තිය දන්න කෙනා. ඒක හුඟව කෙනෙක් මේව අහලා නැහැ. හුඟව කෙනෙක් මෙහෙම හිතලා නැහැ. ඒක නිසා හිතනවා අපිටත් පුළුවන් නම් මේ අඳුර පාන පක්ෂයට යන්න අපිටත් පුළුවන් නම් මේ කියා පාන පක්ෂයට යන්න අඟ උසන පැත්තට යන්න අනේ ලොකු පිනක් කියලා. ඒ ආගම අපිට උගන්න පුතේ. ධර්මයේ උගන්නකොට ඒක හරියටම කපල කරලා පෙන්නනවා මේ ත්‍රිවිධ ශික්ෂාවට උදව් වෙනකොටස විතරයි බුදුරජාණන්සේ වෙන් කරලා අරගන්නේ. ඔය අපිට පටවලා තියෙන ওই තාරබරා අයින් කරලා තියෙන්නේ. ඉතින් මේ තාරබරා අයින් කිරීම සඳහා මේ භව සම්පත්තිය අපි කියනවා නැත්නම් උපදි සම්පත්තිය තියෙනකොට උපදි සම්පත්තිය විතරක් නෙවෙයි බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා පබ්බජිතෝ අසප්පුරිසෝ ඥාතෝ පබ්බජිතෝ ඥාතෝ අසප්පුරිසෝ කියලා. එයා බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. රටතොට හැමතැනම ප්‍රසිද්ධයි. හුඟව කෙනෙක් දන්න එයාට තියෙනවා ප්‍රසිද්ධ භාවයේ. එහෙම නැත්නම් බවුනෝ ජනස පියෝ හෝති මනාපෝ. හැම බොහෝ ජනතාව අතර බොහොම ප්‍රියමනාප නිසා යා කවුරුත් දන්න කියන කෙනෙක්. මේ දන්න කියන එක නා එහෙම නැත්නම් යසස්සී කියලා කියන ගෝල බාල වැඩි පිරිසක්. එහෙම කෙනෙක් ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා එයා කල්පනා කරනවා අනික් ඇත්තවිල්ලා කවුරක්වත් ඒගොල්ලන්ට ඉස්සර පස්සර යන කවුරක්වත් ඇත්තෙත් නෑ අන්තිවාදික කවුරක්වත් ඇත්තෙත් නෑ දරදී අදින්න කෙනෙකුත් එහෙම නෙවෙයි මට මට ඕන තරම් අතරපයර සේවකව ඉන්නවා මට ඕන තරම් ඉස්සර පස්සර යන කට්ටිය ඉන්නවා මට ඕන තරම් දරදී අදින්න කට්ටිය ඉන්නවා මම ඥාතයි මම යසස්සී මට අතරපයරට වැඩකාරයෝ ඉන්නවා මේ අනික් කට්ටියට කවුරුත් නැති නිසා මේ ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලෝ කණ්ඩ නැති ඉඳලා ඇවිල්ලා පැවිදිලා ඉන්නේ එහෙම නෙවෙයි මම කියලා ඒ තමන්ගේ ඥාතිකම සහ යසස්සීකම මුල් කරගෙන අනිකොත් පැවිදි සහෝදරයන් සබ්‍රප්පචාරීන් සමගිය භාවනා කරන අය පහත් කළ සලකනවා නම් තමන් උසස් කළ සලකනවා නම් ඒ කෙනා මේ ජීවිතයේ තමන්ගේ දක්ෂකම් නිසා උපදවා ගන්නාලද මේ ජනප්‍රිය භාවයක් මේ රට්ටුන්ගේ ලබන සැලකිල්ලත් ශාසනයට පිළිලක් වෙනවා ශාසනික වශයෙන් කැලලක් වෙනවා ඒ නිසා ඥාතක භාවයේ තිබුණත් යසස්සී භාවයේ තිබුණත් බුදුජානනාංශය තඳන් කරනවා ඒ බව කියා පානවන ඒ බව අඟවන්න උත්සාහ කරනවා නම් ඒ බවට ඉඟි කරනවා නම් ඒක නැති කෙනාට කොනහනවා නම් ඒ සෑම ගතියකම පාපී ගතියක් අසත්පුරුෂ ගතියක් වෙනවා. ඒ වගේම ඒ කෙනා පැවිදි වුණාට පස්සේ පෙරකල දාන ආදී කුසල කර්ම නිසා එයාට ඇතිවෙන්න චීවර පිණ්ඩපාත සේනාසන කිලම්පස ලැබෙනවා. එයාට වැඩියෙන් ලැබෙනවා පූජා සත්කාර අනික් කෙනාට ලැබෙන්නේ නැහැ. ඒකට වැඩියෙන් ලැබෙන එක හිතනවා මේ අනෙක් කට්ටිය ඔක්කොම යැපෙන්නේ මගෙන් මට විතරයි යන යන තැන මේ චීවර පිණ්ඩපාත සේනාසන ලැබෙන්නේ ඒක නිසා මම චීවර පිණ්ඩපාත සේනාසන ලැබීම අතින් උසස් අනික් කට්ටියට ওই මට වගේ ඒ අනික් කට්ටියට ඉලවෙලව ආහා දෙන්නේ ඒගොල්ලොන්ට යදලා ඉල්ලගන්නේ යාපු වෙලා ඉල්ලගන්නේ මට නන්නේ මට ඕන කෙනෙක් ඕන දෙයක් දෙනවා කියලා මේ චීවර පින්නපාත සේනාසන ගිලම්පස කියන මේ සිව්පසේ ලැබීම අතිමුත් කෙනෙකුට පැවිදුණාට පස්සේ මන්නක්කාරකමක් වෙනවා. ඒක දාන කතාවේදී ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා දානයක් දෙනකොට දාන මට්ටම් තුනක් තියෙනවා. එයා එක්කෙනෙක් තමන් විශාල භවෝග සම්පත්තිය තිබුණත් ඇඟිලි දිකට අල්ලලා මොනවාරි දෙනවා ධම්මාදමක් යනකොට. තව කෙනෙක් සෑහෙන ප්‍රමාණයකින් දෙනවා. තුන්වෙනි කෙනෙක් ඉන්න තමන්න දෙන්න බැරි තරම් හිතාමතා අතිරේක අතිරේකව දාන දෙනවා. ඉතින් මේ විදිහට දානයක් දෙන්න අවස්ථාවක් ලැබිච්චාම යන්තම් සොච්චමත් දෙන මිනිස්සයයි මධ්‍යස්ථ ප්‍රමාණයට දෙන මිනිස්සයයි උලාර වශයෙන් දෙනවා. Tamante හිතා ගන්න බැරි තරම් පිරිසකින් එකතු කරලා හරි දාන දෙනවයි කියලා මේ විදිහට කටයුතු කළොත් ඒ සුමනාව සුමන කියලා කියන්නේ කොසල් රජුරන්ගේ මාලිගාවේ හිටපු මල්මද කුමාරිකාවක් සෝවන් වෙච්චි උත්තමාවියක් බුදුරජාණන්සිංහ අහනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් මේ විදිහට දානීය අතිරේක වශයෙන් දන් දෙන කෙනා අප්‍රමාණ වශයෙන් දන් දෙන කෙනා යාන්තමට දන් දෙන කෙනා මේ දෙන්නම සමාන සීලව සමාන ශ්‍රද්ධාවට ඇතුව මිය පරලෝකියොත් දිව්‍ය ලෝකේ වෙනසක් තියෙද කියලා. ඒතර බුදුරජාණන්සේ කියනවා ඒකාන්තයෙන්ම ඒ සමාන සීලා සමාන සීල සමාන ශ්‍රද්ධාසයිතෝ ගියොත් අතිරේක වශයෙන් දන් දීපු කෙනාට දිව්‍ය ලෝකෙ ගියත් දිව්‍යමය ආයු වර්ණ තප බල ප්‍රඥා වැඩි වෙනවා දිබ්බ චක්කු දිබ්බ සෝත දිබ්බ ඝාන ආදි වශයෙන් ඒ ඉන්ද්‍රයන්ගේ වැඩිවීමක් වෙනවා දසාකාරයෙන් තෙදවත් වෙනවා කියන මධ්‍යස්ථ කීකනාට සාමාන්‍ය දිව්‍යමය සම්පatti ලැබෙනවා පුංචත් දීපේකනාට යන්න හම් වෙන්නේත් නැහැ ආ හොඳයි ස්වාමීන් වහන්සේ දිවි ලෝකේ දිව්‍ය සම්පත් ලැබලා දැන් මනුස්ස ලෝකයට ආවොත් ඒකේ නා උංගාවක් දාන දීපෙක නැද්ද නතර වෙනසක් හිටියද උසස් කියනවා එහෙමයි වෙනසක් හිටිනවා මනුස්ස ලෝකයට ආවත් හිතා ගන්න බැරි විදිහට දන් දීපෙක නා උලාර භෝග කුලයක උපදිනවා අනික් කෙනා උපදින්නේ එච්චර භව සම්පත්තිය තු නෙවෙයි එයාට ජීවිතයේ ආඩ්‍ය භාවය ලැබෙන්නේ අර සංසන්දනය කරලා බලන චුට්ටක් දීප මනුස්සයා දිලිනව දිලින දිලිඳුව දුප්පත්ව උපදිනවයි කිය. ඒතකොට ඒ සුමනා වහනවා ස්වාමීන් වහන්සේ මේ හොඳ යමක් කමක් ඇති තැනක උපදිච්ච කෙනා යමක් කමක් ඇති තැනක නැති තැනක උපදිච්ච කෙනා දෙන්නම් පැවිදි වුණොත් මේ දෙන්නට පැවිද්ද වෙනසක් තියනවාද කියලා. ඔව් ඔව්. හොඳට යමක් කමක් ඇති කෙනා පැවිදි වුණොත් අර පෙරකල පෙන නිසා යාට චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පත ඉල්ලන්න ඉස්සලා ලැබෙනවා. මිනිස්සු ඇවිල්ලා පූජා කරනවා. අනේ කියන්න ස්වාමීන් වහන්සේ මේක ගන්න ස්වාමීන් වහන්සේ කියලා. නමුත් දාහන දීපු උඟක් දාන තුනක් කියන පැවිදි වුණත් එයාට කියනවා මට මේ හම්බෙච්ච සුර කොටයි නේ. බැරිද උපාසක මහත්මයා මේක පොඩ්ඩක් දික් කරලා දෙන්න. උපාසක මහත්මයා මේ නූල් හොඳ නැහැ. මේක පොඩ්ඩක් හදලා දෙන්න බැරිද? මට මේ දාහනේ ටිකක් රස්නියට හදලා දෙන්න බැරිද? මට පොඩ්ඩක් උණුවෙන් දෙන්න බැරිද? කිසිම දවසක Tamanට ඕන දේ ලැබෙන්නේ හැම එකක්ම ඉල්ලන්න වෙනවා. යාපු වෙන්න වෙනවා. සීනාසනයක් හැදුවත් මේක පොඩ්ඩක් දික් කරලා දෙන්න බැරිද මට? උස් කරලා දෙන්න බැරිද මට? හැම වෙලාවෙම දායකයන්ට යැප් වෙන්න වෙනවා. බෙහෙතක් දුන්නත් කියන්න වෙනවා මේ කටුකයි සරයි මට මිහිරි බෙහෙතක් දෙන්න බැද්ද කියලා. නමුත් අර අතිරේක දාන දීපේකනට කියන්න ඉස්සෙල්ලා අයාචිතෝව අනේ ස්වාමීන් වහන්සේ කියන්න අපිට ඕන දෙයක් කරලා දෙන්නම් කියලා තියෙනවා. ඉතින් ඒකට පැවිද්දෙත් මේ වෙනස ඒ කරපු දාණය දීමේදී අතිරේකව දාන දීපේකනට අතිරික්ත දාන දීපේකනට ලැබෙනවා. ඊට පස්සේ සුමනාව අහනවා ඒක තමයි මේ පුංචි මම මේ ඒ උත්තමාවිගේ ප්‍රශ්නේ ශාංශ මේ දෙන්නම කොහොම හරි ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ ඉඳලා සාමීචි පටිපන්න වෙලා අනුධම්මචාරී වෙලා නිවන් ලැබුවොත් ඒ නිවන වෙනස්කමක් තියනවාද කියලා. නිවන වෙනසක් නැහැ. නිවන වෙනසක් නැහැ. එහෙම ප්‍රශ්නයක් අහන්න මේ මේ පුංචි සුමනාව කොච්චර පිං කළා දෙන්නේ නැද්ද? බුදුරජාණන් ළඟට ගිහිල්ලා ප්‍රශ්න අහන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා නම් හරිම පුදුමයි ස්වාමීන් වහන්සේ මේ භවයේ ඉන්නා තාක්කල් අපි මේ චීවර පින්ඩපාත සීනාසන හෝ උප්පත්ති කුලේ වශයෙන් හෝ අපි තාරාතිරන් තිබුණාට නිවනට ගියාට පස්සේ කියලා ඒ සුමනාව අලමේව දානන් ධාතුන් අලම් පුඤ්ඤං කාතුන් කියලා අනේ ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ඉන්නකම් පිංමයි කරන්න තියෙන ස්වාමීන් වහන්සේ අනේ ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ඉන්නකම් දානෙමයි දෙන්න තියෙන ස්වාමීන් වහන්සේ කියලා කියනවා එතකොට ඒ දාන දීපු පින් මේ පින්කම් කරපු කෙනාට ලේසියෙන් එතෙන් යන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා අන්ධහැර බලන්නතෝ පාවිච්චි කරන්න දන්නවා නම් ඒ චීවර පින්ඩපාත සීනාසන එයා කාගේ සමගිට හේතු වෙනවා කාගේ පූජ්‍යත්වයටපත් වෙනවා කාගේ ප්‍රශංසාටපත් වෙනවා එයාට භාවනාවේදී පවා ඒකේ ආනිසංස ලැබෙනවා නමුත් අසත්පුරුෂයාට ඒක ලැබුණොත් එයාගේ වැඩිම ඒක නිසා අනුන්ට කොනහනවා අනුන්ට පහත් කළා සලකනවා තමන් උසස් කළා සලකනවා මේ නිසාම සංඝ සමාජයේ ප්‍රශ්න මතුවෙනවා මේ නිසා මේ පුද්ගලයා පස්සට යනවා මේක පුදුරජානන්සේ සඳහන් කරනවා ආසවට්ටානීය ධර්ම විදියට ආසවට්ටානී කියන වචනය දැන් කාලේ පාවිච්චි කරන තියෙන්නේ මෙට්ටහි වෙනවා කියන්නේ ලිඳක වතුර නිතර ගත්තේ නැත්නම් ලිඳ පල් වෙනවනේ එතකොට ඒ ලිඳේ පුස්කන් දෙනවා ඊට පස්සේ විස බීජ එනවා නිතර පාවිච්චි කරන ලිඳ ගලන ගඟ වගේ ජලය පිරිසුදුයි ඒ වගේම කුණු මුල්ලක් මුල්ලකට දාලා තිබ්බොත් ඒක කුණු වෙලා පුස්කාලා নানা ආකාර විස වායු පිට කරනවා. අවුවට දැම්මොත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි කෙනෙකුට තමන්ගේ ಗುಣම අවාසියට හිටියොත් අරියාදුවට හිටියොත් ආශවට්ටානීය ධර්ම කියලා හිතා ගන්න බැරි කරුණු හතරක් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. මේ ශාසනයේ පැවිදිච්ච භික්ෂුවකට චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන ප්‍රත්‍යලාභේ වැඩි වුණොත් ඒක යට ආසවට්ටහණීය ධර්මයක් වෙනවා බණ භාවනා කරන්න වෙලාවක් නැති වෙනවා අනුන් අතර මාන්නක්කාරකමක් ඇති කර ගන්නවා සමාජයේ ප්‍රශ්න ඇති කර ගන්නවා ඒක නිසා යාට බණ භාවනා කරගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ ඒ වගේම කියලා තියෙනවා මේකට පස්සේ මේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා බහුශෘත වුණොත් බොහෝ අසුවිරු ඥානාවොත් ඒකත් අවාසිත හිටිනවා ඒකත් අරියාදුවට හිටිනවා මෙයා හිතා ගන්නවා මම සරුවඥයි කියලා ඕනම කෙනෙක් මයි ළඟටයි ප්‍රශ්න අහන්න එන්නේ මම තමයි කියලා ඉතින් විචිනපත රතට අරගෙන ඔක්කොටම බණ කියන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට තමන්න බණ භාවනා කරගන්න වෙලාවක් නැහැ. නිහතමානීකමක් නැහැ. යටහත් පහත් ගතියක් නැහැ. ඒ නිසා බෞසුත් භාවයේ ලැබීමත් ආසවට්ටානීය ධර්මයක්. ඒක ගොඩාක් ගෝල බාලයෝ ඉන්න එක. ඉතින් උනාට පස්සේ ආ හිතනවා මට යසස්සී මට ඕන තරම් පිරිස පරිවාර පිරිසේ ඉන්නවා අනික් ගොල්ලන්ව වගේ නෙමෙයි කියලා ඒක ඔළුවට ගත්ත ගමන් එයාගේ භාවනා ජීවිතේ නැති වෙනවා. ඒ වගේම පැවිදි වෙලා වස් ගන්න වැඩි වෙනකොටත් ආසවට්ටහනිය දාන. හැම කෙනාම එයා ළඟට එල වඳින්න පුතන්න පටන් අර ගන්නවා. එයාගේ තංග විවිකේ නැති වෙනවා. නමුත් අපි සාමාන්‍ය ලෝකයෙන් බලනකොට ඒ තියෙන ලාභ සත්කාර වැඩනම් හොඳයි. බහුසුත භාය වැඩනම් හොඳයි. යසස්සී සෙනඟ පිළිසර වැඩනම් හොඳයි. ගොඩක් වස් තියෙනවනම් හොඳයි කිය. නමුත් ඒම හොඳයි සත්පුරුෂයෙකුට ලැබුණොත්. ඒ ಗುಣ හතර සත්පුරුෂයෙකුට ලැබුණොත් ගුණා ගුණේසු සුගුණා භවಂತಿ. ගුණවතාට ඒක ආඩම්බරයක් සාසනයේ පාවිච්චි කරන දන්නවා. නමුත් අසත්පුරුෂයෙකුට ලැබුණොත් වඳුර අතර දැලිවි හම්බුණා වගේ ඒකෙම කපා ගන්න. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා දේවදත්තට හම්බෙච්ච ලාභය තචසාරංව තම්පලං. තචසාරංව තම්පලං කියලා කියන්නේ පච්චසාර කියලා සඳහන් කරන්නේ පොත්තහර තියෙන උණ ගස් වලට. උණ ගහේ, කිතුල් ගහේ, පොල් ගහේ අරටුව තියෙන පිටින්නේ මැද හිස්නේ. ඒ නිසා නම්බුවත් බම්බුව වගේ කියලා කතාවක් තියෙනවා අහලා තියෙනවද මන් දන්නේ නැහැ. නම්බුවෙත් ඔක්කොම හයිය කැලා තියෙන පිට විතරයි මැද හිස්. නම්බුවට සලකන හැම කෙනාගම ඇතුලේ හිස්. ඒ බම්බුවක් වගේ. ඒ වූ බම්බුවක පිට පිට පිට පොත්තේ හර තියෙන තචසාර ගහක පළහට ගත්තයි කියලා කියන විනාශය. කිතුල් ගහක මල් වැවුනාට පස්සේ ඒක පැරෙන්න ගන්න. උණ ගහක මල් පිරුණ දාසේ මුළු ගහම මැරලා යනවා. උණ කුලේ ඕනේ ගහක මල් පැපුණයි කියලා කියන්නේ ගහේ ඉවරයි. ඒ වගේ තමයි අසත්පුරුෂයාට තෑගි හම් වෙන්න හම් වෙන්න කියලා කියනවා. අසත්පුරුෂයාට බෞද්ධ භාවය ලැබෙන්න ලැබෙන්න කියලා කියනවා. අසත්පුරුෂයා පිටිපස්සේ සෙනඟ වැඩි වෙන්න වැඩි වෙන්න කෙලසෙනවා. එයාගේ ජේෂ්ඨත්වය වැඩි වෙන්න වැඩි වෙන්න කෙලසෙනවා. ඒකට කියන්නේ තචසාරංව තම්පලං. ඒ තමන්ගෙම හටගත් ඵලය තමන්ම විනාශ කරන පිටහර තියෙන බම්බුවක් වගේ තමයි සත්පුරුෂයාට ලැබෙන ඵලය. ඒක නිසා අපි ඵල ලබන්නේ සංසාරේ භවයේ පින්කම් කරලා දක්ෂව ඒ අවශ්‍ය කරන භව සම්පatti ලබන්න ඕනේ. නමුත් ඒවා ලබන්න ඒවා දරන්න ඒවා උසලාගෙන සිටින්ද සීල සමාධි ප්‍රඥාවෙන් ආඩ්‍ය වෙන්න ඕනේ. ආඩ්‍ය නොවුනොත් ඒ ලැබිච්ච හැම දෙයක්ම අපිට කැපෙනවා. ලැබිච්ච හැම සම්පත්තියක්ම අරියාදුවට හිටිනවා. ඒක නිසා අපි මෙතෙක් කතා කරපු ඒ භෝග කුල භාවය, කුලවත් භාවය, එන්නතන් තමන්ගේ ප්‍රසිද්ධකම සහ තමන්ට ගෝල බාලය වැඩි ගතිය, එහෙම නැත්නම් චීවර පින්ඩ පාත සේනාසන කිලම්පස ලැබෙන ගතිය ඒ වගේම සඳහන් කර තිනවා විනය ධරයි. ඔක්කොටම විනය කියලා දෙන්න දන්නවා. නමුත් විනය ධර උනත් ඒ කියන්නේ ඇත්තටම සිල්වන්තත් වෙන්න ඇති. නමුත් ඒ විනය ධරකම නිසා විනය නැති කෙනාව පහත් කරලා සලකනවා. විනය කියලා කියන්නේ මේකෙදී කීයන්ගේ පැත්තෙන් බලනකොට සිල්වන්තයි. දැන් කවුරු හරි ගෙදරක අපිටම නිතිපතා පන්සිල් රකින්නවා නම් ඒ gederama සතෙක් මරන මිනිසෙක් ඉන්නවා, හොරකමක් කරන මිනිසෙක් ඉන්නවා, කාමීච්ඡාචාරය කරන මිනිසෙක් ඉන්නකොට අර සිල්පද රකින්න කෙනා අර සතුන් මරන හොරකම් කරන කාමීච්ඡාචාරය කරන එකනදී අපහාත් කරලා සලකනවනේ. බොරු නොකියන කෙනා, බොරු කියන කෙනාදී අපහාත් කරලා සලකනවනේ. මත්පැන් බොන මිනිස්සයාට වැඩිය නොබොන මිනිස්සයා උසස් කරලා සලකනවනේ. ඒ නිසා මේ මේ සිල්පද පහ නිසාම ඒ රකින්න කෙනා ඔලොමල වෙන්න ඉඩ තියෙනවා. සතුම් මරණ මනසක් කාටත් ඔලුව කහකට කරබන් ඉන්නව කවදාකවත් අඟ පුම්බන්න යන්නෙත් නැහැ කියා බාන්න යන්නෙත් නැහැ මනස දන මම පාපතරයයි කිය. හොරකම් කරන මනසත් එළිය ලයිට් තිනොට ඉන්නව හැංගිලා ජීවත් වෙන්නේ. කාමීත්‍යාචාරය කරන මනසත් කොහෙන් හරි ඕන කරලා තියෙන්නේ තමන්ගේ කාමයේ සම්පූර්ණ කරන්න මිසක නම්බුකාරකමක් හිතන්නේ නැහැ. බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරිස වචනෙන් බේරන මනසත් කරන මනුස්සයා දිව ඇට නැති දිවනේ අහුවෙන දේ කියලා ඌ ෂේප් වෙනවා. බොන මනුස්සයා කියනවා සුරාවත්තේහි රතයත් බොන පණි දනන් මිස නොබන අමනන් කෙසේ දනීද කියලා ඌ ජොලියට බීලා නිකන්. ඒ ඌ කවදාකවත් මාන්නක්කාර වෙන්න යන්නේ නැහැ. මාන්නක්කාර වෙනවා නම් මාන්නක්කාර වෙන්නේ සීලවන්තයා. සීලවන්තයා ඒ මතින් අනුන් පහත් කළ සලකනවා නම් තමන් උසස් කළ සලකනවා නම් ඒක සීල නෙවෙයි. ඒකට කියනවා සීලබ්බත පරාමාස කියලා. එතකොට යාට ඒක සංස්කාරයක් වෙනවා. එයාට බරොබැම්මක් වෙනවා. විලංගු ගැහුවා වගේ වෙනවා. එයා හැම කෙනා දිහාම බලන්නේ මේ කට්ටිය සීලවන්ත නැහැ. විනය නැහැ. ආචාර ධර්ම දන්නේ මට බෑ ඕගොල්ලොත් එක්ක කතා කරන්න කියලා කරන කියන හැම වචනකින්ම හිතවිල්ලකින්ම අනුම්පහත් කළ තමන් උසස් කළ සලකනවා. අපි කියන එකට සදාචාරවාදී කියලා. මේ සදාචාරවාදී නිසා තමයි අද ලෝක යුද්ධ ඇති වෙලා තියෙන්නේ. මුස්ලිම් මිනිස්සු ඒ කට්ටියගේ සදාචාරය තේරුම් ගන්න අනිත් සියල්ලම මරන්න ඕන කියලා. කතෝලික මිනිස්සු ඒගොල්ලන්ගේ සදාචාරය වෙන අනිත් සියල්ලම දේවවාදී නෙවෙයි උන් ඕන්ට ආත්මයක් නම් උන් පෙති ගන්න ඕනේ කියලා. බෞද්ධය කියන අපි තමයි සම්මා දිට්ඨික අනිත් කට්ටිය මිත්‍යා දිට්ඨික කියලා බෞද්ධයන් කඩුව තාම ගත්තේ නැහැ. දැන් ටිකක් කට්ටිය අරගෙන ඉන්නවා. මේක තමයි ලෝක විනාශයට හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් විනයධර වුණත් ඒ කියන්නේ සීලය ගැන සදාචාරය ගැන දැනගත්තත් ඒක ඔලොමලකමකට ගත්තොත් අනුන් පහත් කරන තලක ගත්තොත් ඒකට සුද්ධ වශයෙන් කියකි සීලබ්බත පරාමාස කියලා. ඇත්තටම ඉස්සල්ලාම අපි තිබ්බ 73 වෙනි වැඩමුළුවට අපි ගත්තෙත් මේ මාත්‍රකාමයි. මේ මාත්‍රකාව යද්දී ධර්මදේශනාවේදී නෙවෙයි ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්නයක් කරා මේ සීලවන්තව ඉඳලත් අසත්පුරුෂ වෙන්න පුළුවන් පැවිදි වෙලත් අසත්පුරුෂ වෙන්න පුළුවන් කියනකොට ඊට අදාළ නැතුව ප්‍රශ්නයක් ආවා සෝංශ මොකද්ද සීලබ්බත පරාමාස කියන්නේ සීලබ්බත පරාමාස කියන්නේ නිවන් දැකීම සඳහා කළ යුතු සීලය නෙවෙයි මේ හරකෙක් වගේ ඉන්නවා බල්ලෙක් වගේ ඉන්නවා දැඩි වෘත රකින්න එක අතර වටේ ගිනි ගොඩවල් ගන්න තපිනවා තනි කකුලෙන් හිටගෙන ඉන්නවා නානා ප්‍රකාර දේවල් පුත්‍රයන් ආශ්‍රය කරලා තියෙන ඉන්න කාලේ කරලා තියෙනවා අනිකුත් මිත්‍යා දෘෂ්ටික තීර්ථකයෝ. ඒ වගේ නිවන් දකින්න බෑ. නිසා මේ නොකල යුතු වෘතවලට කිව්වා සීලබ්බත සීලබ්‍රත පරාමාස කියලා කියන දැඩිසේ අල්ලගන්න. ඇත්තටම බුදුහාමුදුරෝ කියන පන්සිල් පද ගත්තත්, අටසිල් ගත්තත්, නවසිල් ගත්තත්, දසසිල් ගත්තත්, ඒක මම උසස් අනුපහත් කරන මට්ටමට දාගත්තොත් ඒ සීල පද නිසාම සත්පුරුෂ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිල්වතාට එතකොට සත්පුරුෂයාට එතකොට අර කලින් කියපු වචන වෙනස් කරලා තීන්දුව ගන්න වෙනවා. දැන් එයා දන්නවා සීලය කියලා කියන්නේ ඇත්තටම ධම්මානුධම්ම ප්‍රතිපත්තියට වැටිලායි. සාමීච ප්‍රතිපන්නත් වෙන්න උත්සාහ කරලා තියෙනවා. එතන අනුධම්මචාරීත් වෙන්න උත්සාහ කරත් නමුත් හිතා ගන්න මම උත්කෘෂ්ටයි කියලා. අනිගොල්ල වගේ නේ මම උත්කෘෂ්ටව සිල්පද රකින්නවා. අනිගොල්ල පහත් කියලා. අන්න ඒ විදිහට කල්පනා කරන්නේ නැතුව සීලබ්බත පරාමාස තිබුණාට කෙලස් කැපෙන්නේ නැහැ. සීලයක තරම් පිළිහිටියා නම් නැත්නම් නියම සම්මා සීලයක පිළිහිටියා නම් ඒකට කියන්නේ කුසලානි ශීලානි කියලා සර්වතන් සඳහන් කරන කුසලානි ශීලානි කියලා කුසල සීලයක පිළිහිටියා නම් ඒ සීලයක පිහිටි පමණින්ම අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි තමන් කුසල සීලයකට සම්‍යක් සීලයක පිහිටියා නම් හිත විපිලිසර නැති කමෙන්ම තමන්ට තේරෙනවා හිත අන්නේ විහිිත වෙන්නේ මම උච්චර කල් සතුන් මරමින් හොරකම් කරමින් හිටියා. දැන් යම් හේතුවක් නිසා මම දැන් සතුන් මරන්නේ මම හොරකම් කරන්නේ මම කාමීත්‍යචාරය කරන්නේ නැත්නම් මම නොකරන්න උත්සාහ කරනවා. බොරුව කියලා මේ සත්‍යන බඩ වශයෙන් නැහැ. මත්පැත් පානේ කරන්නේ කිව්වට පස්සේ එයාට වෙන දේ මේ වැඩමුළු මුලදී මම මතක් කරේ ලොකු සංස් කිව්වයි කියලා හිත අලුත් වෙනවා. මම මේ විදිහේ ඡන්දපරුස කෙනෙක් මම දැන් කත ඇරියා. මේ නිසා ඇතිවෙන මේ හිතේ විපිලිසරකම නැතිකම අන්‍ය විහිිත නොවීමම සමාධියට හේතුවක්. එතකොට සිල්පද රකින්නයි කියලා දරා ගන්න බැරි සිල්පද කරයක් ඔළුවේ තියාගෙන අනුන් පහත් කළ සලකමින් තමන් උසස් කළ සලකමින් දඟලන්න පටන් අරගත්තොත් ඒ මාචර තිබුණටත් වඩා හිත වික්ෂිප්ත වෙන්න ගන්නවා. තිබුණටත් වැඩිය හිත අන්‍ය විහිිත වෙන්න පටන් ගන්නවා. තමන්ට ඇඟිල්ල ධර්මයට ඉදිමෙන්න එපායි. ඇඟිලි තරමට වැඩි හිටිමුණොත් පුපුරලා නැහිනවනේ. ඒකේ සීල්පදයක් රකින්නකොට Tamanට පහසුවක් දැනෙන්නේ නැත්තම් ඒකෙන් සහන්තියක් නැත්තම් ඒකෙන් Tamanට විවේකයක් ලැබෙන්නේ නැත්තම් ඉතින් මෙතන මොකද්දෝ පටලවිලා තියෙනවා. ඒකයි මම කිව්වේ අපි මේ අටසිල් සමාදන් කරලා තියෙනවා. කාට හරි මේ සිල්පද සුවසේ රැක ගන්න බැරි නම් එහෙම නැත්නම් මේ දුන්නට ගත්තා නම් දන්නේ නැත්නම් මේ සිල්පද වල මොකද්ද වෙන්නේ කියලා ඒක නා මේ බූරුවෙක් පිට හකුරු පැටවුවා වගේ ඌට පැණි රහ තේරෙන්නේ නැහැ. බූරුවගේ පිටේ පටවපු හකුරු වගේ සිල්පද පහ වෙනුවට අට ගත්තත් එකයි අට වෙනුවට දහසක් සිල්පද ගත්තත් එකයි බරක් විතරයි. ඒ නිසා තමයි හොඳට වග වෙන්න ඕනේ. අතුම් මරණවට වැඩිය නොමරා සිටීමෙන් මට මොන විදිහේ සාන්තියක්ද ලැබෙන්නේ? හොරකමක් කරනවට වැඩිය හොරකමක් නොකර ප්‍රසිද්ධියේ සමාදාය සික්ඛති සික්ඛහපදේසු කියන විදිහට සීලපදේ සමාදන් වෙලා සිටීමෙන් මොකද්ද මගේ හිතට හම් වෙන අලුත් වීම මේ ලෝකේ හැමදාම දවල් මිගෙල් රෑ දනියෙල් කියලා කාමීත්‍යාචාරය කරන ලෝකේ මම ප්‍රසිද්ධියේ කාමීත්‍යාචාරය නොකර ඉන්නවා මොකද්ද මට හම් වෙන සාන්තිය ලෝකයා කටේ තොලේ ගෑවෙන්නේ නැතුව බොරු කියනවා බිස්නස් කරන්න බෑ බොරු කියන්නේ නැතුව දේශපාලනය කරන්න බෑ බොරු කියන්නේ නැති කියලා සම්මත කරගෙන තියෙනවා නමුත් මම නැහැ මම කාගවත් එහෙම බොරු කියන්න ඕන කමක් නැහැ. කේලමක් හිස් වචනයක් පරස වචනයක් නැහැ. මොකද්ද මං අත්විඳින සාන්තිය? අනික් මිනිස්සු හැමදාම මොකක් හරි මත්ද්‍රව්‍යයක හෝ මදයක හෝ පමාදයක ඉඳලා ගත කරන්නේ. හැම කෙනාටම තියෙන එකක්. මම උත්සාහ කරන කිසිම මදයට ප්‍රමාදයට ලක් වෙන්නේ නැතුව අවදි මනසකින් ගත කරන්න. එළඹ සිට ජීයෙන් ගත කරන්න. මොකද්ද මට හම්බෙලා තියෙන්නේ කියලා. ඒ දේ තේරෙන්නේ නැතුව අපි සිල්පද රැකලා ඉලක්කම් ගණන් කරාට බොහෝ විට වෙන්නේ ඒක අනුන් හෙලා තලාලා කතා කරන්නත් තමන් උසස් කරලා කතා කරන්නත් හේතු වෙනවා නම් ඒක නෙවෙයි සරුවචනාංශය සඳහන් කරන සීලය. ඒ නිසා විනයධර වුණත් ඒක න අනුන්ට වාතයක් වෙනවා නම් බරක් වෙනවා නම් අනුන් දිහා පහත් කළා සලකනවා නම් සීලවන්ත වුණත් ඒ සමාජයට පිළිලයක් වෙනවා. ඒ නිසා සීලවන්ත වෙන්න ඕනේ. සීලවන්ත වෙන්න ඕනේ. වෙලා හික්මෙන්න ඕනේ. සීතල වෙන්න ඕනේ. සදාචාර සම්පන්න වෙන්න ඕනේ. මහත්ම ගති පහළ වෙන්න ඕනේ. එයා සමාජයට බරක් වෙන්න නරකයි. බරක් වුණොත් මේ සිල්පදත් කඩාගෙන අපාය යන මිනිසුන්ට තවත් අකුසලයක් වෙනවා. නිසා සිල්පද රකින්න කරන දැනගන්න ඕනේ මම සත්පුරුෂතාවට සිල්පද රකින්නවා නම් එයා දැනගන්න ඕනේ මේ සීලබ්බත පරාමාස වලට කියොත් මට රාග දෝෂ මොහ වැඩෙනවා. මම මේ සීලය එහෙම නැත්නම් මේ සම සම් කියන මේ කුසල සීලය හිත විපිලිසර නොවීම පිණිස මගෙත් අනුන්ගෙත් හිත සාන්ත වීම පිණිස පාවිච්චි කරනවා නම් එයාට තේරෙයි මම මේ සිල්පද වශයෙන් සතුටු සාමීචව දක්ෂව කටයුතු කළත් කය වචන දෙක විතරයි මට හික්මවන්න පුළුවන් වෙන්නේ. හිතේ හික්මීමක් සීලයට අදාළ නැහැ. නමුත් හිත ඇවිස්සුනොත් ওই සිල්පද තේරම කරනවා. කිරිබිම්මල් නැටි කරනවා වගේ කරනවා. හාල පිටක් කරනවා වගේ කරනවා. රට උණු කැල්ලක් කරනවා වගේ කරනවා. ඒ නිසා මම මේ ශිල්පදෝල yaadීමක් ලබන්න නම් හිත කීකර කරගන්නවා. කාය වචන දෙක විතරක් නෙවෙයි හිතත් හදන්න ඕන කියලා එයා සීලේක පිළිහිටලා සමාධි භාවනාවකට කර්මස්ථාන භාවනාවකට යනවා. ඒ වෙනතු මේ අනුන්ට හෙලා දකින්න තමන් උසස් කරන සලකන වෙලාව නෙවෙයි. අන්න ඒ විදිහට කල්පනා කරනවා නම් සීලෙක ඉඳලා සමාධියට යන්න යන්න යන්න යන්න යාගේ ඉස්සරහට පහළ වෙන තියෙන රාග ඉස්සරහට පහළ වෙන්න තියෙන ද්වේෂ, ඉස්සරහට පහළ වෙන්න තියෙන මෝහ පුළුවන් තරම් භාවනාවේ කොච්චරක් අයින් වෙනවද? මට කොච්චර වෙලා ආනාපානෙ ඉන්න පුළුවන්ද? මට කොච්චර වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියන්න පුළුවන්ද? මට කොච්චර වෙලා වම දකුණ වශයෙන් සතිමත් වෙන්න පුළුවන්ද? අඩු ගානේ මට දත්ම දින වෙලාවේදී එදිනදා වැඩ කරන දත්ම දින වෙලාවේ සතියෙන් ඉන්න පුළුවන්ද? එදිනදා අතපය හොදන වෙලාවේ මම අතපය හොදන බවට එළඹ වාසය කරන්න බැරිද? නැත්නම් ਸਰවඥන්සේ දේශනා කරන දේ වැසිකිළියට කියලා වැසිකිලි කරනකොට මම මේ වැසිකිලි කරනවා කියන එක දන්නවද? මම වැසිකිලි කියලා කැසිකිලි කරනකොට කැසිකිලි කරන බව දන්නවද? උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති කියලා මේ විදිහට ටික ටික ටික ටික වැඩෙනවා නම් අන්න එතකොට තියෙනවා ශීලෙන් අනුග්‍රහයක්. අනුන්ට කියා පාන්න නෙවෙයි. තමයි පුළුවන් තරම් බලනවා කරන කියන දේ කොහොම නැවතිල්ලේ පුළුවන් තරම් නිස්සද්දව පුළුවන් තරම් සතියෙන් ගත කරන්න උත්සාහ කරනවා. එතකොට මේ සීලට ලොකු ආඩම්බරයක් වෙනවා. එනිසා සීලතෙකුට අදිෂ්ඨානයක් ගන්න පුළුවන්. මම වැඩක් කරනකොට මගේ කොච්චර සද්ද නිකුත් වෙනවද කියලා බලන්න. ඒක ලියලා කරන වැඩේදී පුළුවන් තරම් මේ වැඩේ කරනකොට සද්ද හෙන්නේ නැති වෙන්න වැඩ කරන්න යනවනම් ඒක දිහා බලන ඕනම කෙනෙකුට සතිය පිහිටවන. එහෙම නැතුව දඩ බඩ ගාලා සටපට උන්දා වගේ වැඩ කරන්න පටන් අරගත්තොත් බලාගෙන මනුස්සයට තොළු නරක් වෙනවා. මේ මනුස්සයාට තියෙන කලබලේ භාවනා මධ්‍යස්ථානට ගැලපෙන්නේ නැහැ. පුතිලට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවෙම පටිපදං යේව අනන්තරං කරිත්වා නේව විනය ධරතාය අත්තුක්කං සේති පරණෝපච්ච පරමම්බේති මම මේ සීලයම ප්‍රතිපදාවක් කරගෙන සීලයම ඉස්සරහින් තියාන කටයුතු කරන මිසක්කා මම විනය ධරේ අනික් ගොල්ල විනය ධර නැහැ කියලා අනුන් පහත් කළ සලකන්නෝ තමන් උසස් කළ සලකන්න නොයෑමට කටයුතු කරන කෙනාට කියනවා සත්පුරුෂයයි කියලා. ඒකට මම මගේ පුද්ගලික ජීවිතයේ අවුරුදු 26ක් 36ක් අතර 36ම නැ 34 විතර කාලය ඇතුළත ওই සීලය පිළිබඳව විශාල පෙරලියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක මම කරපු දෙයක්වත් නෙවෙයි. දයෝපගතව සිදුවෙන්නේ සිදුවෙච්ච දෙයක් 26 වෙනකොට සියලු සිල්පද කඩලා තිබුණා. මම ඉතාම සාර්ථකව කඩලා තිබ්බා. දැක දැක දන දන හොය හොයා සිල්පත කඩලා තිබුණා. හැබැයි එක එකක්වත් දන්නේ නැහැ. ගියේ මම ගියේ. ඒ ඔක්කොම ගමේ දකින්නේ මම හොඳ උපාසක මහත්තයා කියලා. දවල්ට මිගෙල් රැයට දණියෙක්. හොය හොයා ඔය එක එක කැඩුවා. තව හිල්පද තිබුණා නම් දන්නවනම් මේ වගේ ලොකු පොත් ඔක්කොම කඩනවා. ඒ දවස්වල පොත් කියවලා තිබුණා ටිකයි දන්නේ තී ටික කැඩුවා. හැබැයි හොඳටම දන්නවා මම හොදලා සුද්ධ කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මට හම්බෙච්ච සුදු ආමතුර හම්බෙච්ච ලා මං ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ සත්‍යමත් වෙන්නේ කියලා. කෙටියෙන් කිව්වේ. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේ සත්‍යමත් වෙනවා කියන්නේ භාවනාවක් මයි ළඟ සීලයක්වත් නැහැ. මට දැක්කකෝ තන හොරකම් කරන්න හිතෙනවා. ප්‍රසිද්ධ පුස්තකාල හැම එකකම අඩු ගන්න එක පොතක් හොරකම් කරලා තියෙනවා. ප්‍රසිද්ධ කඩවලින් අඩු ගන්න එක සැරයක් කාලා තියෙන සල්ලි නොදී. ඒක තමයි මගේ ඉලක්කම් එකතු කරලා තියෙන්නේ. ඒ සංසික ප්‍රශ්නයක් නැහැ. ඒක තිබුණාට කමක් නැහැ. මම දිගටම සත්‍යමත්යන් කියනවා. මම කොහොම ඉන්න බෑනේ ස්වාමීන් වහන්සේ මේ සත්‍යමත් වෙන්න නිසා සිල්වන්ත වෙන්න එපායි. නෑ නෑ බෝ මීට පස්සේ හොරකම් කරනකොට සතියෙන් හොරකම් කරපන්. මොකද වෙන්නේ කියලා බලපන්. බුදුම වර කවුද කිවි අර පපුව ගැහෙන්න පටන් ගන්නවා කියලා හෘදේ වස්තු හොඳට තේරෙනවා ඩෝල් ගහනවා බෙරේ ඇතුලේ හොරකම් කරන වෙලාවේදී ඒක ඇත්ත සත්ත පහකට අධි වැඩක් නෙමෙයි මේ ගන්නෙ. මට හොරකම් කරන්න පුළුවන් කියලා පෙන්වන්න. ඉතින් අර වටපිට බලහන මම ඇත්තටම නාටන කකුල ගෙජ්ජි කපන හොරේ. ගෙජ්ජි වෙනකන් නටද්දි මට ඌට දැනෙන දෙයට ගෙජ්ජි කපතයි. ඒ තරම් ඔය ඒ නිසා මම දන්නවා මේ මොකද වෙන්නේ කියලා. ඒකට මට තියෙනවා කොච්චරක් මේ ගැහෙනවද මේක කියලා. වැඩක් නැහැ. ඊට පස්සේ අර බඩුව ගත්තට ඒක ඇති වටිනාකමකුත් නැහැ. ඊට පස්සේ අනිත් පැත්ත මට හැරෙන්න හිතුණා මොකක්වත්ම කරන්නේ මම 100 100ක්ම බලනවා ලැබෙන දෙයකින් ජීවත් වෙන්න පැවිද්දට යන්න අදහසක් තිබුණේ නැහැ මොකද අඟුලිමාල කෙනෙක් වගේ හිටියේ පැවිදි වෙන්න හිලක තිබුණේ නැහැ ඊට මට වෙනවා සම්පූර්ණ අනිත් පැත්ත යන්න ඕනේ කියලා අනිත් පැත්ත ගියාම මෙලෝ යකෙක් පිළිගන්නේ මම සීලයක් රකින්නයි කියලා. මේක තවත් උපාසක බලලෙක් කියලා තමයි මට hina වෙන්නේ. ඔබ තව මීයෝ දෙන්නේ කල්ලණ්ඩයි ඔය උරුට්ටු මානම අල්ලන්නේ කියලා. ඒ මාර හාමුදුරන් කියලා කිව්වා මේක තිල්පද රකින්නකොට නම් ලෝකයා පුදුම සපෝට් එකක් දෙනවා මට. සිල්පද කඩනකොට අම්මෝ මට හරියට යාළුවෝ හිටියා. සිල්පද රකින්න ගියම හැම යාළුවෙකම මම අතහැරියා. හැම මිනිසෙක්ම මම විශ්වාස කරන්න බැරි තත්ත්වයට ගියයි කියලා. ඊට පස්සේ ආමතුරු මට කිව්වා ඔබ සිල්පද රකින්න බව ඇඟෙන් දැති කාටවත් ඒක ඔබේ තියෙන තකතිරුකම. ඔබේ තියෙන මෝඩකම. ඔබට පුළුවන්කම තියෙන්න ඕන සිල්පද රකින්න කාටවත් නොදැනෙන්න. ඒක මගේ ජීවිතයේ අද දක්කම ප්‍රධාන වටින දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඕනේ ශිල්පදයක් රකින්න ඕනේ උත්කෘෂ්ට දෙයක් කරන්න ළඟ ඉන්න කෙනා දැනගත්තොත් ඉවරයි. ඒ ඊට පස්සේ ඊට පස්සේ පාන්නේට තමයි යන්නේ. ඊට පස්සේ තණ්හාවට වැටෙනවා. ඊට පස්සේ මාන්න මම නැගිටින්න හදනවා. ඕනේ ಗುಣ ධර්මයක් රැක්කට අඟවන්න නැතුව ඉන්නවනම් කිසි කෙනෙක් ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ නැහැ. නමුත් gedaraක ඉන්නකොට ගිහි ගෙදර ඉන්නකොට පුළුවන් ද සිල්පදයක් රකින්න කාට හරි නොකිය. අපිට ඕන වෙලා තියෙන්නේ සිල්පදේ නැතුණා කියා බෑමනේ. ඔන්න ඕකටයි අසත්පුරුෂකම කියන්නේ. ඒක නිසා මයි ළඟට එනවා නම් කොල්ලෙක් කෙල්ලෙක් බලන මේ නා කිච්චන්න නා කියන බණ කියලා වැඩක් නැහැ. ඔක් කොල්ලෙක් આવොත් මං කියන්නේ මම ඔබට එකක් කියන්නම් මේක ඕන ශිල්පදයක් රැක දැකපෙ එකක් තියෙනවා. විශේෂයෙන් මං කෙල්ලන්න කියන්නේ කාටත් ඇඟෙන්න කරන්න බෑ විශේෂයෙන් අම්මටයි අප්පච්චිට ඇඟෙන්න කරන්න බෑ උන් තමයි ප්‍රධානම හතුරු. ඊටත් මිනිසුන්ගෙන් තමයි කොක්ක වැටෙන්නේ. අසල්වැසියන්ගෙන් තමයි කොක්ක වැටෙන්නේ. කිට්ටුවන්තයෙන් තමයි කොක්ක වැටේ. ඒ නිසා සිල්පද රැකපන්, බණ භාවනාත් කරපන්, කාටවත් දැනෙන්න කරන්න එපා. කාටවත් අල්ලන්න බෑ. ඒ නිසා අපි මෙතෙක්කල් අපි බණ භාවනා කරන මිනිස්සු අපි සිල්වන්තයෝ කියලා අඟවලා තියෙනවා නම් දැහැෙන ලකුණු කැපිලා තියෙනවා කියලා හිතන්න. දැන්වත් මතක තියාගන්න මීටත් වැඩිය භාවනා කරන්න. මීටත් වැඩිය සිල් රකින්න. හැබැයි කාටවත් ඉංගියක්වත් දැනෙන්නවත් නැති විදියට. තව සිල්වතේ දැනගත්තර කමන්නේ ප්‍රශ්න නෑ යා අරස කරන හැටි දන්නවා. දුසිල්වතෙකුට කවදාකවත් අඟවන්න එපා මම සිල්වතෙක් කියලා. ඒක තමයි අපි ළඟ තියෙන අසත්පුරුෂ ගතිය. ඉතින් මේවා අපිට කියලා දෙන්නේ නැහැ නේ කවුරක්වත්. ඒ සුදු ආමතුරු හම්බුනාට පස්සේ මේ ළඟදිත් මං ගිහිල්ලා වන්දනා කරලා කිව්වා. "උයි ආමතුරුක මට ඔබට ඔවා කියලා දුන්නා කියලා මට මතක නැහැ" කිව්වා. මංගලදාස මගේ ජීවිත ප්‍රධාන පෙරලිය සිදු වෙන වෙලාවේදී ඔබ වහන්සේ මට කිව්වේ මොකද්ද? සමාදන්ව සිල්පද රැකපන් කාටවත් අඟවන්න තියන්න එපා. භාවනා කරපන් කිසි කෙනෙකුට පේන්න කරන්න එපා. හැංගිලා කරපන්. මොකද ඊළඟ මං හිටියේ හොඳටම ඉලන්දාරි වයසේ. කිසි කෙනෙක් හිතන්නේ මම මේ කතා කරන 79 80 81 ඒ කාලේ භාවනාවක් තිබුණේ නෑ ලංකාවේ. කිසි කෙනෙක් හිතන්නේ ඒ නිසා හංගලම කරපන් කියලා. ඒක නිසා මම දන්නවා කවුරු හරි කියාපෑමට ගිය ගමන් මම දන්නවා මෙයා ලකුණු කපාගෙන ඕදලා ගොඩ බණ්ඩ බැරි කක්කාවක ඉන්නේ කියලා. භාවනා කරනවා කියලා හෝ සිල් ලකිනවා කියලා හෝ සමාධි කියලා හෝ ප්‍රඥාව කියලා හෝ අන්ධහැරයක් එනකොටම මට ඈත ඉඳලා කීයකි වන වන කරගෙන තියෙන මේ ධර්මයම වන කරගෙන තියෙන මොකද ඒක තියාගෙන රකින්න දන්නේ. ඇත්තට උපයන්න දන්නවා. අපි හරියට දන්නවා උපයන්න. රකින්න දන්නේ අබුල්ලුවන්තරන් සිල්වන්ත වෙන්න. හැබැයි කාට ඔක්ක පේන්න තියන්න එපා. තව ඊට වැඩිය ගුණවතෙකුට විතරක් අවශ්‍ය වුණොත් කියන්න. මම මේ දැනගන්න කියන්නේ මෙන්න මේවයි මම කරන්නේ. හැබැයි නුගුණවතාට සිල් නැති කෙනාට අඟවන්න එපා. අඟවපු ගමන් ඒ මනසට බේන්නේ මට ගන්න ඉඟියක් වගේ. ඒ ඔය මට උගන්නපු හාමුදුරුවෝ මට කියලා දුන්න හාමුදුරුවෝ දවසක් සුදු හාමුදුරුවෝ තමන්ගේ රටට ගිහිල්ලා තියෙනවා. තමන්ගේ රටට ගිහිල්ලා දවල් 10ට විතර වීදියට යනකොට වීදියේ කවුරක්වත් නැහැ. පිටරටවල වල දවල් 10 කියලා කියන්නේ අමුසෝහනක්. ඔක්කොම රසායනට ගිහිල්ලා. මේ ශාන්සේ වීදිය ඇවිදිනකොට සුදුගු වෙනෙක් සිවුරක් කැඳගෙන පාර යනවා දකින්නට ඒ මිනිසුන්ට පෙන්වන්න බෑ. මිනිසුන්ට පේන තියෙන්නේ චීන විලාවේ කාලා බිල ජොලිය හිටපල්ලා. මේ මොකද්ද මේ සිවුරක් ඇතගෙන මේ කරන විකාරය කියලා. කුණුලොලියවලු හරහට තේරෙන්නේ පාර පනින්න නැතුව අයින් ඉන්නකොට ඒ නිසා දූ ඉක්මනට වාහනේ ඇවිල්ලා කෙල පාර තක් ගාලා තට්ටෙට ගහලා ගියා. ඒ තමයි සීලයට දක්වන අනුග්‍රහය රටවලු. දුරට කැරලා කුණු කිරක් ගහලා ගියාලු. මේ මනුස්සයාට මේ මොකද වෙලා තියෙන්නේ? මේ මෙච්චර සැප සම්පත්තියදී කාලා බීලා ඉන්නේ නැතුව මේ මහානකමක් කරන්න හදනවා මේ අනුන්ගේ ධර්මයකට ඒ වගේ දැනගත්ත මිනිස්සයා සීලයට අනුග්‍රහ කරන්නේ ඔන්න ඔය තට්ටේට කුණු කියලා පාරක් ගහලා තමයි. අපි හිතන නෑ නෑ අපේ රටේ නම් එහෙම කරන්නේ අපේ රටේ නම් සීලයට අනුග්‍රහ කරයි කියලා කවදාවත් නෑ. කවදාවත් නෑ. ඒක නිසා සත්පුරුෂ වෙන්න. සීල්පද රකින්න. රැකන කාටවත් අඟ ඉඟ අඟ උසන්න යන්න එපා. අන්ධහර පාන්න යන්න එපා. කෙනහඬ යන්න එපා. හැබැයි මතක තියාගන්න මේක වලක්වන්න ගියාට පස්සේ මම මේ සිල්පද රකින්න කාටවත් නොකිය ඉඳ ගියාට පස්සේ අපේ පුරුද්ද, අපේ ඇබ්බැහි, අපේ ජම්මාන්තර ගතිය කොච්චර පාහර විදිහට අසපුරුෂ වෙනවද කියලා. අපිට නිතරම හිතනවා කාට හරි අඟවන්න. කෝප හිතනවා කාට හරි ඉඟි කරවන්න. එහෙම නැත්නම් වක්‍රෝර්තින් කියන්නේ ඒ හැම වෙලාවෙදිම පේනවා මේ අසත්පුරුෂ ගතිය උල් ගහේ කටු වගේ උල් කරන්න ඕනේ නැහැ. නමුත් අපි බුදුන් පස්සේ යන කෙනෙක් නෙයි. ධර්මයේ දන්නවනේ, ඇහෙනවනේ. මේ සංඝ රත්නයක් අපිට වැඩිය දාන ධම්මචාරිව හැසිරලා තියෙනවනේ. අපිට සීලයක් තියෙනවනේ. හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ සීලය නෙවෙයි ප්‍රශ්නේ. ඒක ආරසා කරන එක. ආරසා කරනවා කියලා කියන්නේ කාටවත් ඇඟෙන්න තියන්න එපා. ඒ නිසා සීලේ නිකන් දෙන දෙයක්. නොමිලේ දෙනවා. උපයන්න ලේසියි. ඕන කෙනෙකුට ඕන එකක් ගන්න පුළුවන්. උත්කෘෂ්ඨ සීලයට යන්න පුළුවන්. නමුත් අරස කරන දන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම අනුන්ට අංගික කරවන්න යනවා. මම සිල්වන්තයි, ඔබ සිල්වන්ත නැහැ කියලා. ඒක බුදුරජාණන්සේ මේ සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරන්නේ ඒක නා විනයදරයි. විනයදරත්තාය අත්තුක්කං චේති පරමම්බේති. මම විනයදරයි, අරයා විනේ නැහැ කියලා තමන් උසස් කළ සලකනවා අනිත් එක පහත් කළ සලකනවා. ඒ නිසාම විනයදරයට භික්ෂුවට අසත්පුරුෂයි කියලා කියනවා. විනයදර අසත්පුරුෂ භික්ෂුව කියලා. සත්පුරුෂය ගැන කතා කරලා තියෙනවා විනයදර වෙච්චි පමණින් මේ කියාපාන්න ගිය පමණින් කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපීම වෙනස ඒ ඇති කරගත්ත කුසල සීලයේ මත ඉඳගෙන සමාධි භාවනාවක් කරලා කය වචන දෙක විතරක් නෙවෙයි හිතත් හදාගෙන චිත්තක්ෂණයක් හෝ කමන්නේ රාගෙන් ద్వේෂයෙන් මෝහයෙන් ගත වෙන් කරලා මම දැන් මෙතන කියලා ආස්වාස් ප්‍රස්වාසී හෝ ආනාපානි හෝ පිම්බීම හැකිලිම හෝ වැඩි වැඩියෙන් හිත කෙලස් කපට තැන්න ගියා නම් එයාගේ සීලේ කාන්තියම සත්පුරුෂ මේ සමාධි භාවනාවට අත්ලක් වෙනවා ආධාරකයක් වෙනවා ඉනිමගක් වෙනවා එහෙම නැතුව මම විනයදරයි කියාගෙන කෑ ගහන්න පටන් අරගත්තොත් ඒක ආසවට්ටහනීය ධර්මයක් වෙනවා සත්පුරුෂ ධර්මයක් වෙනවා ඒ වගේම ධර්ම කතිකයි කියලා. මට හොඳට බණ කියන්න පුළුවන්. මට මම චතුර් ධර්ම කතිකෙක් මට කවි බණ කියන්න පුළුවන්. ආසන දිගේ බණ කියන්න පුළුවන්. මට අරක් කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන් කියලා. අන්ධහර පානකොටම පැහැදිලිවම තියෙන මනසට භාවනා කරන්න වෙලාවක් නැහැ. කොහොමඩක්ක සතිමත් වෙන්න වෙලාවක් නැහැ. සතිමත් කිනා නම් ඒ ගුණ ධර්ම කියා පාන්නේ. අන්ධහර පාන්නේ. ධර්ම කතිකත්වයෙන් Tamanට ඇති වැඩක් නැහැ. Tamanට විවේකී නැත්තම්. ඒ නිසා ධර්ම කතික වුණත් ඒකට අමාරුවෙන් හම්බෙන දෙයක්. ගුරුම වගේ රටක සංඝයා වහන්සේ 1000කට එක්කෙනෙක් නෑ බණ කියන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා යම් කිසි කෙනෙක් ධර්ම කතික නම් සුවිශේෂී පූජා කරනවා. මොටම බණ කියන්න බැරි නිසා. ඉතින් ඒක වෙච්ච ගමන් ඒ ස්වාමීන් වහන්සේට විවේකේ නැතුව යනවා. මාන්නක් ඔළුවට එනවා. ඔලමුලකමක් ඔලියට එනවා. අන්ධහර පාන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරන්ට එහා ගිහිල්ලා බණ කියනවා. බුදුහාමුදුරු කීප නැතිවත් කියනවා. අර කුමාරතුංග මහත්තයා එක්කම මම වීලුවක් කියනවා ඕගොල්ලන්ට යන්න ඉස්සලා hina වෙන්න. දාසක් කුමාරතුංග කුමාරතුංග මුනිදාස මහත්තයා දාක්කුවේ ගමන් පිච්ච මල් දෙකක් දාගෙන වෙසක් එකට ගියාලු පන්දරට. යනකොට විශාල බෝධි පූජාවක් තියලා කට්ටි ඔක්කොම ගිහිල්ලා බණ මඩුවේලු. ඉතින් බෝධි පූජාව තියලා පුදුගේ වහලා ගිහිල්ලා මෙයා දොර ඇරලා බලනකොට ඇතුලේ තන්නේ කර පෙත්ත කවල හඳුන් කුරුපත්තු කරලා පහම්පත්තු කරලා ආසනේ මල් පුරෝලා බුද්ධ පූජාවකේ කූඹි වහලා බුදුහාමුදුරන්ට හුම්ම ගන්න බැරුව ඉන්නවලු දොරවල් වහලා. අඩිය තිබ්බ ගමන් කකුල පිටිපසට ගත්තලු හිතවලු අනේ අම්මේ මේ බුදු වෙච්චි මහෝත්සවයන් වහන්සේකට තියා හිරකාරයෙකුට මෙහෙම කරන්න වටිනවා. කාමර ඇතුළට දාලා පහම්පත්තු කරලා හඳු කුරුපත්තු කරලා දොර වහලා. දැන් බැහැල යන්නත් බෑ ආසනේ පුරා මල්. බුද්ධ පූජාව. කකුල පිට ගන්නකොට බුදුහාමුදුරුවෝ මොකද කුමාරතුංග කියලා. අනේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න. ඔබ වහන්සේ වගේ මේ මේ දරුවඥන් වහන්සේ නමකට තියා. කීරකාරයෙකුටවත් මෙහෙම කාමරයක් ඇතුලේ දාලා මෙහෙම කරන්න බැටනවා කියලා. අනේ පිස්සුද කුමාරතුංග මම දුෂ්කර ක්‍රියා කරන කාලේ ඔයිට වැඩිය බොහෝම දුක් විඳලා තියෙනවා කිව්වා. ඔයා හිත නරක කරගන්න එපයි කිව්වා. මට කනගාටු අර හාමුදුරුවෝ බණ මඩුවේ ඉඳලා මං කිව්වා මං කිව්වා කියන බොරුව ඇහෙනකොට නම් මට හරිම කනගාටුයි කිව්වා. ධර්ම කතික ස්වාමීන් වහන්සේලා කියන දේවල් ඒ නිසා ධර්ම කතික වෙච්ච ගමන් මලපයින්නවා. ඒ හිතුණු හිතුණු දේවල් කියනවා. ඉතින් ඊට පස්සේ ධර්මයේ අධර්මයේ කරනවා. ගරුක දේවල් ලහුක කරලා කතා කරනවා. ලහුක දේවල් ගරුක කරලා කතා කරනවා. බුදුහාමුදුරන්ට එහා ගිහිල්ලා කතා කරනවා. එතකොට මේ මනුස්සයා ඒකෙන්ම පටලවා ගන්න අතර ඒ කටත් අරගෙන කනත් අරගෙන අහකට මිනිස්සු ගොඩක් ඉන්නේ ඔක්කොමලා පිටිපස්සේ යනවා. කිසි වෙලාවක මේ මිනිස්සුන්ට මේ යථාභූත ඥානයක් ගැන අත්දකින්න දෙයක් ගැන කතා කරන්නේ නැහැ. හීන ලෝකයක් පවලා දීලා, ගෝඩ ලෝකයක් මවලා දීලා, හරි හරි ඕගොල්ලන්ටම අතෙන් යන්න පුළුවන්, මෙතෙන් යන්න පුළුවන් කියලා බණෙන්ම ගෙනියන්න හදනවා. ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ බණකට කියපුවා වාර්තාගත වෙලා තියෙනවා. ඒ ශාන්ත කියනවා අද ලංකාවේ විතර බණ කියන ලෝකයක් මනුස්ස ඉතිහාසෙ තිබිලා නැහැ කියලා. හැම channel එකේම බණ. රේඩියෝ වල, ටෙලිවිෂන් වල හන්දියක් හන්දියක් ගානේ බණ. හැම දානයක් දීපු ගමන් බණ. හැබැයි රට නරක වෙන ස්වරූපෙ දිහා බලනකොට මේ බණේ මොකද්ද වැරද්දක් තියෙනවා වගේ පේනවායි කියලා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා. මේ බණ මෙච්චර අහනවා නම් මෙච්චර ඇත්තනම් ඇයි මෙච්චර මේ රට නරක වෙන්නේ කියලා. ගල්දුවේ පණ්ඩිත සාංශේ ඉන්න කාට කියනවා මේ බණ වාගේ මොනවද කට්ටිය කියනවා ඒකෙන් තමයි මේ සවුත් වෙලා තියෙන්නේ කියලා. බණ වගේ තමයි කියන්නේ. හැබැයි කවදාකවත් මේ සීලක් වර්ධනය වෙන්න, සමාධියක් වර්ධනය වෙන්න, ප්‍රඥාවක් වර්ධනයක් වෙන්න, රාග ద్వේෂ මොහොන වෙන්න නෙමෙයි කියන්නේ. මේ තමන්ගේ මාන්නකාරකම් වැඩි කරගන්න, තණ්හා වැඩි කරගන්න, මමයා පෙන්නඳ. ඉතින් මේ කටයුතු නිසා ධර්ම කතික උනත් ඒක යොදවන්නේ රාග ద్వේෂ මොහ නැති කිරීම තමන්ගේ සහ අනුන්ගේ නෙවෙයි නම් ඒ ධර්ම කතිකත්වයට බුදුරජාණන් සපුරුසයි කියලා කියනවා. ඉතින් බණ අහන කෙනෙකුට හිතන්න බෑනේ පැවිදි වෙලා ධර්ම කතික වෙලා ලස්සනට බණ කියද්දි නමුත් ඒ යෙද වෙන්නේ කටයුත්තෙන් රාග ద్వේෂ මොහ කපන්න නෙවෙයි නම් තණ්හා මාන දිටි වැඩෙන්න නම් ඒ බණට වැඩිය හොඳයි Taman නිස්සද්ද වෙලා Tamanගේ බණක් භාවනාවක් කරගෙන ආදර්ශයක් පෙන්වන එක. ඇත්තටම යම් කෙනෙක් බණ කියනවට වැඩිය ගොඩාක් වටිනවා. මේ සතිය කියන්නේ මොකද්ද? එක තැනක වාඩි වෙලා කතා නොකර නිස්සද්දව ඉන්නවනම් බණ කියනවා කියන්නේ සද්ද කරනවා කියන එකනේ. එක තැනක වාඩිලා කතා නොකර ඉන්න එකෙන් ඒ පැය තුල සිද්ධ වෙන කුසලයේ කවුරු හරි දන්නවනම් ඒක දිහා දකින්නකොට මනුස්සයෙකුට දැනෙන නිස්සද්ද බණක් තියෙනවා නේ මනුස්සයා භාවනා කරනවා කියලා කවුරුත් බණ කියන්න ඕනේ නැහැ නේද එතකොට අන්නේ නිස්සද්ද බණ විතරයි සාසනය ඉදිරියට ගෙනියන්නේ ඒස හැම කෙනෙකුටම හැම කෙනෙක්ම එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නවා මම ආස්වාස කරනවා මම ප්‍රස්වාස කරනවා මම වම දකුණු වශයෙන් යනවා කියලා ඒ දන්න හැම චිත්තක්ෂණයකම එයාගෙන් බණක් කියනවා බලාගෙන ඉන්න කෙනා දන්නවා මෙයා තනි කරම සීලයක බෙහෙතලා හිත සමාධිමත කරගෙන ඒ ගත කරන එක කෙරෙනවා නම් පොඩි දරුවන්ට තේරෙනවා. කතෝලිකයන්ට තේරෙනවා. සතාසර්පයටත් තේරෙනවා. ඕනම කෙනෙකුට පේනවා කියාපානට වැඩි. ඒ නිසා භාවනා කරන මිනිස්සෙක්ගෙන් ලෝකෙට වෙන සාන්තිය භාවනා කරන මිනිස්සෙක්ගෙන් තමන්ට තමන් තමන් භාවනා කරනකොට වෙන සාන්තිය පුංචිවට හිතනද නිකමට එක පැයක් පරියන්කේක වාඩි වෙලා ඉන්නකොට ඒ පැය පුරාවට සත්තු මැරෙන්නේ නැහැ කියලා 100 200ක් සාධකයක් නේ. ඒ පැය පුරාවට හොරකමක් වෙන්නේ නැහැ කියලා 100 200ක් සාක්ෂිනේ. ඒ පැය පුරාවට කාම මිත්‍යාචාරයක් වෙන්නේ වචන කතා කරන්නේ නැති එක. එක පැයක් බොරු කේලම් හිස් වචන පරස වචනෙන් වෙන් වෙච්චාම එතන ලැබෙන කුසලය දන්නවනම් කවුරුවක්වත් ඉල්ලන එකක් නැහැ චතුර්ථ ධානයයි අරකයි මේකයි ඉඳගෙන ඉන්න එකම ඇති අපිට වෙන මොනවත්වත් කරන්න එහෙමත් සීලේ විතරක්ම නම්බු කරලා සලකලා එක චිත්තක්ෂණයක් ඒ මදිවට මම මෙතන ඉන්න බව දන්නවා මම ආස්වාස කරන බව දන්නවා මම ප්‍රසවාස කරන බව දන්නවයි කියලා ඒ මැත්තේ ලැබෙන ටික අර අර පිරිසිදු පදනමේ මැත්තේ ලැබෙන ටික කිසි කෙනෙක් අගේ කරන්නේ නැහැ. ඔක්කොටම ඕනේ කරලා තිනේ මට දිබ්බ චක්කු ඥානය කවද්ද හම්බ වෙන්නේ? මට අහසෙන් යන්න කවද්ද හම්බ වෙන්නේ? මට වතුර ඇවිදින්න පුළුවන් වෙන්නේ කවද්ද? මට ඉර්ධිපාත්‍යහරේ පාන්න පුළුවන් වෙන්නේ කවද්ද කියලා මොනවද ඔළුවේ දාගෙන ඉන්නා මේ කෙලස් කැපීම අතින් එක පැයක් වඩේ චාම්බේට ආනිසංස දන්නේ නැති නිසා. ඒ නිසා එතනදී වැඩෙන සත්පුරුෂ ධර්ම කියලා නිම කරන්න බෑ. අපි හිතන්නේ එහෙම නෙවෙයි අපිට මේ පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙලා විනයදර වෙලා ධර්මදර වෙලා කරගත්තොත් ලේසි වෙයි කියලා. ලේසි ඇත්තටම ලේසි සත්පුරුෂ ධර්ම දන්නවනේ. නමුත් ඒ ඔක්කොම සත්පුරුෂ ධර්ම පැත්තට යන්න පුළුවන්. ඒ නිසා අපි මේ භාවනා කරන කෙනෙක්ගෙන් එක පැයක් භාවනා කරනකොට කියවෙන මේ නිස්සද්ද බණ මේ සතා සර්පයක් දාන්න. මේ ගස්කොලම් පවා දාන්න. මේ වාතේ පවා දාන්න. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ ඒ අසත්පුරුෂ ධර්ම වලට යන්න පුළුවන් මේ පඬිතකම් මාන්නක්කාරකම් අඬ හැදේ නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ කෙලෙස් නොවි සිටීමේ අකුසල් නොකර සිටීම තමයි ප්‍රධාන බුදුහාමර කියන්නේ සබ්බ පාපස්සාකරණ සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. ඒක මේ ගෞතම සරුවචනන්සේගේ අනුශාසනා නෙවෙයි. සියලු බුදුරයන්ගේ අනුශාසනාව. ඒ නිසා අපිට මේ පැයේ අහවල් අකුසල් වෙලා නැහැ. මේ පැයේ අහවල් අකුසල් වෙලා නැහැ කියලා කයෙන් වචනෙන් සිදුවන අකුසල් වෙන්නේ නැති බව සමාදන් වෙනවනම් එයමත් ප්‍රබානවා. নিকකමට හිතන්න අපිට gedaraක ඉඳන්ති මෙහෙම පැයක් වාඩි වෙලා ඉන්න පුළුවන් වෙලාවක් හම්බ වෙනවා. කීයක් කටකම තේයාවක් නැතුව කතා කරනවා. කීයක් යහට මට හටපට කරන උරු සත්තුන්ට හානි වෙනවද? ආනේ ඒ ටික ටික ටික අගේ කරනවා නම් අපි ළඟ සත්පුරුෂ ධර්ම වඩා ගන්න පුළුවන්, දියුණු කර ගන්න පුළුවන්. අර්ශ කර ගන්න පුළුවන් ප්‍රමාණය හැම කෙනෙකුටම සමාන අවස්ථාවක් තියෙනවා. අපි ඒක තියෙද්දි මේ කොහෙදෝ තියෙන දේවල් ඔළුවේ දාගෙන ඒව නරක දේවල් නෙවෙයි. නමුත් ඒකෙන් ඔළුව වික්ෂිප්ත කරගත්තොත් අර අහිංසක අර නිහතමානී අර ඍජු අර සරල අපේ තියෙන මේ උපාසක ගුණය, උපාසිකා ගුණය, භික්ෂු ගුණය, භික්ෂුණී ගුණය අහලගේ අහක ගිහිල්ලා නොලිබිච්ච මොකද්ද ඔය එකක් ගන්න තැවෙනවා. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ අපි ඉස්සල්ලාම් පටන් ගන්න බොහොම දන්න තැනකින් දන්න තැනකින් ඉඳගෙන ටික ටික ටික ටික ඒ අකුසල් නොවින චිත්තක්ෂණ වැඩි කරගෙන යන ගමනේ යනවනම් ඒක මේ සූත්‍රය හැටියට කියන්නේ ධම්මාන ධම්ම ධම් ප්‍රතිපදාව. සාමීච පටිපන්න. අනුධම්මචාරි. ඒක නිසා මේ වගේ බණ භාවනා කරන කෙනෙකුට හොඳට gedara dore ඉන්න කුස්සියම්මා කෙනෙකුට වැඩිය, කොවිතැන කෙන ගොවිරාල කෙනෙකුට වැඩිය, කඩයක් කරන මුදලාලි කෙනෙකුට වැඩිය මේක අදාළයි. එහෙම අදාළ වෙලා අපි ආපහු ගිහලා කුසියම්ම වෙනෙක් කරනවා කියලා හිතමු. ආයෙ ගොවිරාල වෙනෙක් කරනවා කියලා හිතමු. ආයෙ මුදලාලි වෙනවා. ඒත් මේක මේ විදිහටම යොදවන්න පුළුවන්. එකයි තියෙන්නේ කාටවත් කියා පාන්න යන්න එපා. මට පුළුවන් මම දන්නවයි කියන එක කවුරු ඇවිල්ලා ඇහුවොත් ප්‍රශ්නයක් නැත්තේ නෑ කොහොමද මේක කරේ ඊට පස්සේ කියනවා මෙන්න මේ මේ මම කරගත්තේ හැබැයි එකයි තියෙන්නේ කරුණාකරලා මේ ගුණධර්ම වඩන්ඩ අnder පාන්න කියා පාන්න යන්න එපා කියලා ඒ මනසට තමන්ගේ නියතමානීකම තමන්ගේ ගුරුවරයා පෙන්නලා තමන්ගේ ධර්මය පෙන්නලා කටයුතු කරලා දෝෂයක් නැත්තේ නෑ. ඒත් ආරාධනාවට ආන්නේම කටයුතු කරනවා අපිට මේ ආධ්‍යාත්මික ජීවිතය ඉදිරියට ගෙන යන්න මොනම බාධාවක්වත් නැහැ. අපි හිතන ගිහිකමක්වත් දරුවෝ ඉන්නකමක්වත් ඉව නෙමේ බාධා වෙලා තියෙන්නේ අඬහැරේ. පූජානම් අඟ උසන ගතිය. පුරාජේරුව. අනුභාත් කරන ගතිය. තමන් උසස් කරන ගතිය. මේකේ තියෙන තාක්කල් යෝගාවචරයක් කියන නම වැටෙන්නේ. මේකේ තියෙන තාක්කල් සබ්‍රක්පචාරී කියන නමට ගැලපෙන්නේ නැහැ. මේකේ තියෙන තාක්කල් භික්ෂුව කියන නමට ගැලපෙන්නේ නැහැ. උපාසක උපාසිකානවට ගැලපෙන්නේ නැහැ. නමුත් අපි ඒවා තියාගෙන ටික ටික තියෙනවා ඇති මේ කරගෙන යන වැඩේදී මේ බණ අහනකොට බණ භාවනා කරනකොට ඒකට කරන අනුග්‍රහයක් වශයෙන් සූතානුගායිතේ සකච්ඡානුගායිත වශයෙන් හොඳට කල්පනා කරගන්න අපි ළඟ මේ තාක්කල් තිබුණා නම් යම් මේ විදිහේ අඬ අඬහැර පැන ගතියක් අනේ අපේ ඉන්න මේ අනෙකුත් සිල් ලකි නැත්තන්ගේ අනුභවයෙන් දැන් සීලේ අනුභවයෙන් බුදුහාමුදුරණ තියෙන කවුරුවෙන් නැත්තම් සද්ධාවෙන් ධර්මයේ තියෙන සද්ධාවෙන් සංඝයාට තියෙන සද්ධාවෙන් ඒ අංගෙ ඉසීමකින් තොරව අපි බුදුරජාණන් බුදුරජාණන් පාවිච්චි කරන වචනෙන් කියනවා නම් ආධිකම්මික විපස්සකෙක් එහෙම නැත්නම් නවක යෝගාවචරයෙක් කියලා හිත හදාගෙන ඉදිරියට යන්න අද මෙතෙක් කල් දේශනා මෙතෙක් වේලා දේශනා කරන ලද ධර්මයක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා